ඉතින් අපි දන්නවා අනෙක් ප්‍රාන්තුලින් ආපු අයට වැඩිය කැන්බරාලේ ඉන්න කට්ටිය කොච්චර අමාරුද ඒ වගේ වැඩමුළුවක් සකස් කරගන්න එක. නැත්නම් මේ වගේ අවස්ථාවක් ලබා ගන්න කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබුණාට පස්සෙත් අවස්ථාව ලබා ගන්නකොට තිබුණේ අපහසුතාව වගේම දැනගන්න ඕනේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා ගත්ත පමණින් වැඩේ හරියන්නේ නැහැ. ඒකට අපි ඒ සඳහා සැදී පැහැදිලා සාමූහික වගේම පුද්ගලික ප්‍රයත්නක් කරනවා. ඉතින් ඒ විදිහට අපි උපයාගත් දේ අරසා කරගන්නවා කියන එක උපයා ගැනීම සඳහා හුඟක් මහන්සි වෙච්ච කෙනාට වැටහෙනවා. නමුත් ඒ වැටහීම සරුවචනාචර තරම් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. තම අමාරු උපයාගත්ත යම් කිසි ශාසනික සම්පත්තිකර අවස්ථාවක් අරස කර ගැනීම ආරක්ක සම්පදාව කියන එක ඒක සරුවච්චන් වහන්සේට තමයි උගාක්ම තේරෙන්නේ. මොකද සාරා සංකේ කල්පලක්ෂයක් කියලා අපි කියන විදිහට පාරමිතා පුරලා පුරලා පුරලා ඒ ලබාගත් වූ සර්වඥතා ඥාණය අපිට හිතා ගන්න බාරයි. ඒකේ ඒ උපයා ගැනීමට ඒ තනං වැරදර උත්තරමියෝට තමයි තේරෙන්නේ. ඉතින් අපි ඇත්තටම මේ කරන උත්සාහය සමහරවට ඒ සර්වඥතා ඥාණය ලබා ගන්න නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඒක පරමාදර්ශයකට අපි ගන්න. ඉතින් ඒ සා විශාල දීර්ඝ ගමනක් ගමන් කරලා ඒක අඩුවක් නැතුව සම්පාදනය කරගත්ත ඒ සරුවචන් වහන්සේ අපේ ගෞතම සිරි සරුවචන් වහන්සේ ඒ වගේ වැඩකට පරාදීන කටයුතු කරන අනිත් අයගේ දැන ගැනීම සඳහා කෙටියෙන් මතක් කරනවා එවැනි අවස්ථාවක් උපයා සපයා ගන්න කටයුතු කරන කෙනෙක් කොහොමද ඒකට පිහිටලා කටයුතු කරන්න ඕනේ සදී පැහැදී කටයුතු කරන්න ඕනේ සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ කියන එක ඒක ਸਰවඥාන්සේ මතක් කරන්නේ ඒකට කොහොමද අනුග්‍රහ කරන්න ඕනේ කියන වචනේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට යම් ප්‍රමාණයක සම්මාදිට්ඨියක් ඇතුව කටයුතු කරනකොට ඒ තියෙන දෘෂ්ටිය ඍජු කරලා සම්මාදිට්ඨියක් බවට පුරුදුලිට්ඨියක් බවට හරි දිට්ඨියක් බවට පත් කරලා ඒ තමන් බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵලයේ සමාපත්තිය ලබා ගන්නද අනුග්‍රහ පහක් සම්පින්දනේ වශයෙන් පිටු කරලා සරෝජනසි පෙන්නන. ඒකට අනුගහිත සූත්‍රය කියලා අංගුත්තර නිකාය කියන පොතේ පංචක නිපාතේ සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම අපි මේ වගේ නීමාසික වැඩමුළුවක් ආරම්භ කරන වෙලාවේ ඒක අපි ඉදිරියෙන් තියාගන්නවා අපේ වගකීම අපේ ධූරය අපේ වගකීම් භාරය තේරුම් ගන්න. ඒක ඇත්තටම මේ සාමූහික වශයෙන්ත් අපි තේරුම් ගන්න ඕනේ පුද්ගලික වශයෙන්ත් තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි නැවත නැවත මතක් කරන්නත් ඕනේ. මේ විදිහට Tamange දැනටමත් තියෙනා වූ යම් ප්‍රමාණයක සම්මා දිට්ඨිය අද කුද සහිතයි. ඔය අද ඇරලා කරන කටයුත්ත කියනවා දිට්ඨිච්චු කම්ම කියලා. දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා. අනේ ඍජු කර ගැනීම සඳහා පස්සාකාර අනුග්‍රහිතයක් අනුග්‍රහ කිරීමක් කරන්න ඕනේ. ඒක සරුවචන්හන්සේගේ පෙළ ගැස්මනෝ බලනකොට ඉස්සල්ලාම සරුවචන්හන්සේ සඳහන් කරන්නේ සීල අනුග්‍රහිතය කියලා. Taman ඒ වගේ බරපතල වැඩකට පහිනකොට නිතරම Tamanගේ සීලය ගැන සලකලා ඒක අදි සීලයක් වාටපත් කරගෙන උසස් සීලයක් වාටපත් කරගෙන ඒකට පෙළඹීම හිත අලුත් කර ගැනීමක් කියලා කියනවා. ඒක නිසා අපි එදිනෙදා නිත්‍ය රකින්න පංචිල් වෙනුවට අටසිල් සමාදන් වීම වගේ දෙයක් මේ වගේ වැඩමුළුවකදී කරනවා. ඉතින් ඇත්තටම ඒ බටහිර ලෝකේ තියෙන දැනට තියෙන බුද්ධ ආගමත් එක්ක බලනකොට ඒ කෙනෙකුට තේරෙන්නේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න සීලයක් අවශ්‍යයි කියලා. අපි පන්ති කාමරයකට ළමයි තෝරනකොට ඒ විශේෂ සඳහා කවදාකවත් සීලය අපි මුලට කියන්නේ ඒක තමයි නවීන අධ්‍යාපන ක්‍රමයේ තියෙන දියුණුවට හේතුවත් ඒක තමයි මානවයට කරපු විනාශයක්. කිසිසේත්ම සදාචාරාත්මක වගවීමක් ඉස්සරහින් තියන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රම. ඉතින් ඒක පටන් ගන්නකොට ඒ කාටවත් පේනුනේත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ අධ්‍යාපනයේ හැම වෙලාවෙම මිනිස්සයා හොඳ තැනටපත් කරයි කියන එක විද්‍යා දදාති විනයන් කියලා අපේ ආසියා කරේ තිබුණා. බටහිර ලෝකෙත් ඇක්වයිනාස් කියන සාන්තුරයා ලොකු යුද්ධයක් කරලා තමයි කතෝලික සභාවට කාඩිනල් සභාවට ඒතු ගැන්වේ අධ්‍යාපනය දුන්නොත් අධ්‍යාපනය හරහා ඉස්සරහට හොඳක් වෙයි කියලා. ඒ මොකද හේතුව ඒවකට තිබුච්ච කතෝලික සභාව වගේ දෙයක තිබිච්ච මතය අනුව මිනිස්යාගේ හොඳ නරක තීන්දුව වෙන්නේ අධ්‍යාපනය නෙවෙයි දිව්‍යඥාන්සේ කැමැත්තන්. දිවනාංශي කැමති නම් එයාට සැප දෙනවා නැත්තන් නෑ. නමුත් ඒ වෙනුවට අධ්‍යාපනයේ හරහා වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ස්වච්ඡන්දයට වැඩක් ගන්න පුළුවන් කියන එක පෙන්වලා දෙන්න ඒ ඇක්වයිනාස් පීතුම හරියට මහන්සිලා තියෙන නිසා බටේර ලෝකය එතුමට අධ්‍යාපනයේ පියා කියලා සඳහන් කරනවා. නමුත් දැන් ඒ වෙලා මේ වෙනකොට අධ්‍යාපනයේ ලැබපු අයගේ බයලජ්ජාවයි අධ්‍යාපනයේ නොලබුවවගේ බයලජ්ජාවයි ගත්තොත් විශාල ප්‍රශ්නයක් ඇති. අධ්‍යාපන ආයතන වල තියෙන කුලල් කාගණී අධ්‍යාපන ආයතන වල තියෙන මේ පහත් අදම ගති අධ්‍යාපනයේ ලබල මානව වර්ගයා විනාශ කිරීමට පරිශන කරන හැටි අධ්‍යාපනයේ ලබල මනුෂ්‍යයා විසින් මනුෂ්‍ය සූරකන හැටි ඒ අනුව බලනකොට පේනවා ඒ අධ්‍යාපනයේ මේ සීලයෙන් තොර වෙච්ච ගමන් ඒක මුර්ග ගතියකට යනවා. ඒක අද බේරගන්න බැරි තරම් මේ ගැම්ම අද්දරට ගිහිලා තියෙනවා. ඉස්සරහට තව ගියොත් මුළු මානවයම නැති වෙන තරමට. ඉතින් ඒ නිසා සරුවචනාංශයේ මේ පෙන්වන ක්‍රමයේ අධ්‍යාපනයත් එක්ක සංසන්දනය කරන්න අමාරුයි. මේක ආධ්‍යාත්මයක්. නමුත් ඒ කෙනාට සදාචාරාත්මක වගවීමක් පෞද්ගලිකව සහ පොදුවේ සරුවචනාංශයේ අනුග්‍රහයක් විදිහට පෙන්ලා දෙනවා. ඒක නිසා අපිට මේ වගේ දේශනාවක් හෝ වැඩමුළුවක් බටහිර පිරිසක් එක කරන්න කිව්වොත් කරන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇයි අපි මේ සදාචාරාත්මක වගවීමක් අවශ්‍ය කරන්නේ? මොකද අධ්‍යාපනයේ සල්ලි වලට ගන්න පුළුවන්. ඒක ඉස්සරහට යනකොට මේ ඉන්ජෙක්ෂන් එකකින් ගන්න පුළුවන් වෙයි, ඔපරේෂන් එකකින් ගන්න පුළුවන් වෙයි. වෙනත වෙන ක්‍රමයකට ගන්න පුළුවන් වෙයි කියන එක තමයි දැන් පරිශීලන කරගෙන යන්නේ. නමුත් මෙතනදී පේනවා සරුවචනාංශයේ පෙන්වනකොට අනුග්‍රහිතක් වශයෙන් ඒකට Tamange සදාචාරාත්මක වගවීම නැත්නම් ආචාර ධර්ම කියලා එකට අපි කියනවා. ඉතින් ඒ ටික කොහොම හරි ආශ්‍යාකරේ රැකුණා. බටහිරේ නොතිබුණා නෙවෙයි බටහිරේ තිබුණා කාබාසිනිය කරා මේ නව ශිෂ්ටාචාරය විසින් නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමයේ විසින් නැත්නම් මේ ආගමික පැතිරීම හරහා ආශ්‍යාකරේ ඒක රැකුණා. ඒක නිසා අපිට ඒකක ආభాෂය තියෙනවා. ඒ නිසා අපිට ඉච්චර වෙලා ගන්න ඕනේ නෑ. සීලානුගහිතය අවශ්‍යයි කියලා කියන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක ඉතර විස්තර කරන්න බැරි වුණාට ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒ වලිගේ පාගා ගත්තොත් ගමනක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම බයලජ්ජාව සහිතව මේකට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒ ධර්මයේ කෙරේ ගෞරවයෙන් වැඩපටන් ගන්න ඕනේ. සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම නැත්නම් නරකට යොදන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ සීලානුගහිතය නිසා අපි වැඩමුළුව පටන් ගන්නකොට ඉස්සල්ලාම පිරිස සීලයක පිළිපදිනවා. ඒක Taman තේරුම් ගන්න ඕනේ. ඒක මේ අපි හිතාමතා කරපු දෙයක් නෙවෙයි. සරුවචනාංශේ දාපු රෙගුලාසියක්. හැබැයි මේ අටසිල් කියන කපුටුන්සේ පනවල නැහැ. අපි ඉතින් සම්මත කරගත්තා අටසිල් වලට යන් කියලා. මොහොත් සීලයක් අවශ්‍යයි. ඒක තමයි සුතානුග්ගහිත අපි මේ කරන්න බලාපොරොත්තු අපි භාවනා කරන ගමන් වරින් වර වරින් වර ਸਰවඥ දේශිත ධර්ම කොටස් ඇහෙන්න සලස්සන්න ඕනේ. ඒ සුතානුග්ගහිතය සරුවච්චන් වහන්සේගේ සරුවච්ච දර්ශනය අනුව ලෝකේ තියෙන එකම අධ්‍යාපන ක්‍රමය. ශ්‍රාවක දේශක සම්බන්ධය තමයි. දැන් අද වෙනකොට අධ්‍යාපන ක්‍රම ගොඩාක් දියුණු වෙනවා ශ්‍රාවීය දෘශ්‍ය ක්‍රම දිගේ විවිධ විදි වලට යනවා. නමුත් ඒ කියලා කරන කිසිම දෙයකින් මේ වගේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයකින් ලැබෙන දැනුම sannivedana වගේ එකක් වෙන්නේ නැහැ. ඒක නිසා බණ අහනවා බණ කියනවා අපි ශ්‍රාවකයෝ කියනවා සරුවචන් ආංශගේ ඉතින් ඒක හරහා තමයි මේ අවුරුදු 2600ක් මේ පණිවිඩය ගියේ මේ වගේ ගිය පණිවිඩයක් ලෝකේ කොහෙවත් නැහැ. වෙන ඕනම දර්ශනයක් අවුරුදු 100ක් ඇතුළත අමතක අමතක වෙනවා. ඒ නිසා දැන් සර්වචනාංශේ දා දේශනා කරපු දේවල් අද අපි අවුරුදු 2600 කට පස්සේ දිගහැරලා බලනකොට කහ කැල්ල දෙකට කැඩුවා වගේ තාම තියෙන එකේ සජීවී ගතිය. උඹ දිනෙක් නම් ඒක පිළිගන්නේ. උඹ දිනෙක් හිතනවා මේ ශාසනය දැන් අභාවයට කියලා මලකට කාලා මේ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි බඩු තියෙන්නේ කියලා. ඒක තමයි පහුගිය අවුරුදු 50 වල දැහැින අභියෝගයට ලක්ුණේ. ඒ වගේම අනිත් පැත්තට අහනවා අනිකුත් ආගමික ශාස්ත්‍රවරු දේශනා කරලා තියෙනවා සමහරලාට දිව්‍යන් වහන්සේගේ ධර්ම එහෙම නැත්නම් සදාකාලික ධර්ම එහෙම නැත්නම් මිනිසෙකුට තේරෙන්නේ නැති වගේ දේවල් ඒ වගේ ඇයි මේ සරුවචන් වහන්සේ වගේ මේ ගැඹුරක් දකින්න නැති කියලා. ඒ විශේෂ බලධාරී සහිත ਸਰබලධාරී දිව්‍යන් වහන්සේගේ පණිවිඩේ ඒ දේවදූතයා හරහාපට ආවනම් ඇයි මේ ඒකේ මේ ගැඹුර නැති කියලා. ඉතින් ඒගොල්ල කියනවා දේශනා කරලා තියෙනවා ඒ වෙලාවේ අහපු කට්ටිය ශිෂ්‍යයෝ ඒක හරියට අල්ලගත්තේ නැහැ. ඒ නිසා අහු එළියට ආවේ ඉදිරියට ආවේ ශිෂ්‍යෝ අල්ලගත්ත ටික විතරයි. ශිෂ්‍යෝ වශයෙන් හිටියේ නිවන් ලැබපු අය නෙවෙයි. මේ සාමාන්‍ය වෘත්තිකයන් හිටියේ ඒගොල්ලන්ට ඇහිඳි ඒගොල්ලෝ ලියලා තියලා තියෙනවා. ඒ නිසා මූලික දේශනා කරපු දේ සමහර විටක ਸਰවඥ වෙන්න ඇති මූලික දේ තියෙන්න ඇති. නමුත් අපි ළඟට එනකොට හැලිලා ඉතුරුලා තියෙන්නේ මේ ටික විතරයි කියලා කියනවා. නමුත් මේ සරුවඥ දේශනාව දිහා පොඩ්ඩක් බලන්න මේ සුතමේ ඥානෙ කියනකොට විශේෂයෙන්ම අපි ඉදිරියට තියාගත්ත දසුත්තර සූත්‍රයේ තේින්න තියෙනවා. සරුවඥාන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ ශාසනය පිහිටියා වෙන්නේ තවත් එක්කෙනෙක් හරි නිවන් දැකපු දවසේ. එහෙම නැත්නම් බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්න නම් තව කෙනෙක් නිවන් දක්කන්න ඕනේ. තව කෙනෙක් නිවන් දැක්වෙන්නේ නැත්නම් එයාට බුද්ධ කියන වචනේ ගැලපෙන්න පුළුවන් සම්බුද්ධ කියන වචනේ ගැලපෙන්න පුළුවන්. නමුත් සම්මා සම්බුද්ධ වෙන්න ඉස්ලාම කවුරු හරි තවත් මිනිස්සෙකුට නිවන් දැකීමේ හැකියාව තියෙනවා නම් තමයි පණිවිඩයේ sannivedanaya කරන්න පුළුවන් එකක් කියලා. මානවයෙන් මානවයට sannivedanaya කරන්න පුළුවන් එකක් බවට ප්‍රත්‍යක්ෂණය වෙන්න ඕනේ. ඒක ඉස්ලාම සිද්ධ වුණේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවේදී. එතන හිටපු නමට කියනවා 18 කියලා බ්‍රහ්ම රාජකෝල්ලේ හිටියයි කියලා. නමුත් මිනිස්සු වශයෙන් හිටියා පස් දෙනෙක්. පස්සක වහනොත් දේශනාව સમાપ્ત වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට නොකිය ඉන්න බැරිුණා සභාවට උදාන ගාතාවක් වශයෙන් කිව්වා යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මට වැටහෙනවා මේ ලෝකේ යම් තාක් ඇති වෙන ස්වභාවය ඇත්තේ වීනම් ඒක නැති වෙන ස්වභාවයි කිය. ඒතකොට සරුවචනසේ දැනගත්ත සම්ප්‍රේෂණයක් වෙලා තියෙනවා. ඒතකොට උදම් මැනුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි සරුවචන වහන්සේ. සරුවචනසේ අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා උදම් මැනුවා. මොකද බුදුහාමුදුරුවෝ එතෙන්දී තමයි සම්මා සම්බුද්ධ භාවයට පත් වෙන්නේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන්සේ බවට පත් කරේ. මේ ගනුදෙනුව සංනිවේදනය ඇති වෙන්නේ. ඒ නිසා මේ සුත්තමේ වශයෙන් මේ කරන sannivedanaya ඒක දිව්‍යමය sannivedanayak ඒක මනසින් මනසට කරන sannivedanayak අනිකුත් කරන සියල්ලම කාමයට ඉඩ දෙනවා මේ කරන එකෙදි කාමයට කිසිම ඉඩක් නැහැ අනිත් ප්‍රාතිහාර්ය වලට බුදුචාන් වහන්සේ අනුශාසනා පාඨය ආදී ඊර්ති ප්‍රාතිහාර්ය ඒ වගේම අනු අනුශාසනා බුදුජානනාතේ තුන කතා කරලා කියනවා ආර්යයන් වහන්සේලා පිළිගන්නේ මේ අනුශාසනා විතර. අනිකුත් ප්‍රාතිහාර්ය ඔක්කොම අනාර්ය ප්‍රාතිහාර්ය. නමුත් අපොත් අපේ බෞද්ධයෝ පවා තාමත් බලාගෙන ඉන්නවා කවුද උඩින් යන්නේ අපිට බුද්ධ ධර්ම දිනවන්න පුළුවන් අනික් කට්ටියත් එක්ක උඩින් ගිහලා පෙන්නවා නම් අපිට බුද්ධ ධර්ම උසස් කරලා පෙන්වන්න පුළුවන් වතුර ඇවිද්දලා පෙන්නවා නම් අපිට උසස් කරලා පෙන්වන්න පුළුවන් දිබ්බ චක්කු දිබ්බසත් සෝතාවණන් කියලා මේ මැජික් බලාපොරොත්තු වෙන බෞද්ධ ගොඩාක් බලාපොරොත්තු වෙනම සරුවච්චන්සේ ඔක්කොම අනාර්ය ක්‍රම වශයෙන් දේශනා අනුශාසනා කිරීම තමයි කරලා දෙන්නේ. ඉතින් අනුශාසනා ප්‍රාත්‍යහාරයක් අනුශාසනා අනුග්‍රහිතයක් නැත්නම් සුතානුග්‍රහිතය තමයි අපි මේ වැඩමුළුවක් කරනකොට හැමදාම දවසකට පැයක් කාමාරක් විතර අරගෙන ඒකට වෙලාවක් ගන්නවා. මොකද හේතුව මේ අලුත් වෙන්න ඕනේ හිත අපේ සුතුමේ ඥානෙ අසුවිරු ඥාන වැඩෙන්න ඕනේ. ඒකට අපි මේ වාඩි වෙලා සතිය පෑදෙන්න හදාගන්න. තුන්වෙනි එක තමයි සාකච්ඡානුග්‍රහිතය අපි දවල් කරපු විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අමතහන් සුද්ධ කිරීමක් ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් එක්කෙනෙක් කතා කරන අනිත් එක්කන අහනව නෙවෙයි අනිත් කෙනාටත් කතා කරන්න අවස්ථාවක් දෙනකොට සාකච්ඡා අනුග්‍රහයක් තියෙනවා. ඉතින් ඒකට ගැනත් කියන්නව කිව්වොත් කියන්න තියෙන්නේ සරුවඥ දේශනාවේ ඇර කිසිම තැනක ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. උදී ජනතාව සුද්ධ ලියවිල්ල අනිවාර්යයෙන්ම පිළිගන්න විවාදයෙන් තොරව පිළිගන්න. අවිවාදයෙන් පිළිගන්න. විවාද කෙරුවොත් සදාකාලික අපායට. එහෙව් සුද්ධ ලියවිල්ලක ලෝකයා ගැලිලා ඉඳි සරුවචන් ආංශේ සර්වඥතාඥාණයට අහුවෙන විදිය සියල්ල දක්නා සියල්ල දන්නා නෝනේ මේක දේශනා කළා කියන කිසිම දෙයක් විමසන්න නැතුව බාර ගන්න එපයි. මම මේ දේශනා කරන කිසිම දෙයක් විමසන්න නැතුව බාර ගන්න එපයි කියලා මොකද විමසුවයි කියලා ඒකේ කිසිම අඩුපාඩුවක් වෙන්නේ. අනිකොත් හැම ලියවිකිල්ලකම තියෙනවා සුද්ධ ලියවිල වාද කරන්න යන්න එපා ප්‍රශ්න කරන්න යන්න එපා ඒක සදාකාලික අපාගත වෙනවා. දැන් වෙන ආගම් වලත් ඇත්තටම තියෙනවා යම් යම් සාකච්ඡා ක්‍රම තියෙනවා. නමුත් පූර්ණ අයිතියක් තියෙන්නේ මේ සර්වඥතා ඥානයේ තියෙන මේ නෛර්යානික සද්ධර්මයේ විතරයි. ඒ නිසා අපිට සද්ධාව අවශ්‍යයි තමයි. නමුත් අපිට ඕන ප්‍රශ්නයක් ඇහිමට අයිතිය තියෙනවා. විමසුවයි කෙනෙක් යානන් නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නෑදී කියලා කුමාරතුමනි දාස කිව්වා. ඕනම දෙයක් ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරුවට අපාය යන්නේ. එහෙම යනවනම් ඒ අපාය මට හොඳයි මේ ප්‍රශ්න නොකර බාර ගන්නට වැඩියි. ඉතින් ඒක නිසා අපිට තරුණයන්ට කතා කරලා කියන්න පුළුවන් තරුණයන්ට කතා කරලා කියන්න පුළුවන් විද්‍යාඥයන්ට කතා කරලා කියන්න පුළුවන් අබෞද්ධයන්ට කතා කරලා කියන්න පුළුවන් කියනවා කියන දේ පිළිබඳව මොනවාට ප්‍රශ්නක් තියෙනවා නම් විමසලා බලන්න. නැත්නම් ඒහි පස්සේ කියන එක. ඉතින් ඒක අත්තරත් අපි දවසට පැයක් එකමාරක් දෙනවා. අපි අපි අතර සාකච්ඡා කරලා අපේ අත්දැකීම් අනුව යම් ප්‍රමාණයක් ප්‍රත්‍යක්ෂණය කරගන්න. 100ක් නෙවෙයි කරන කරන ප්‍රමාණයට දවසට ටික ටික ටික ටික අත්දකින්න. ටික ටික ටික ටික අස්පනා අපිට දකින්න. ටික ටික ටික ටික ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඉතින් එතකොට අපිට සාපේක්ෂ ප්‍රත්‍යක්ෂණයක් අවසානයකට යනකොට යන පෙරමග පේන්න පටන් ගන්නවා. ඒක නිසා කියනවා ධර්ම සාකච්ඡාව හරියට කෙරෙනවා නම් මුළු ශරීරයේම මුළු මනසම ව්‍යායාම කරනවා. එහෙම මුළු ශරීරෙම ව්‍යායාම කරනවා ලෝකෙම තියෙන දෙකයි තුනයි අස්සෙක් පදින කොටයි පීනන කොටයි පොල් ගහක් නගින කොටයි විතරයි මුළු ඇඟම ව්‍යායාම වෙනවා. අනිත් ඔක්කොම අපි මේ ගත කරන වෘත්තීය ක්‍රියා අපේ කය හොර කරන අෂ්ටම බර ව්‍යායාම තියෙන හැම වෘත්තියකින්ම වෘත්තීය ලෙඩ හදනවා. මොකද ඒකේ සම්බර ව්‍යායාම දෙන්නේ. මනසත් කොර කරනවා. මනසේ 102යි වැඩ ගන්නෙ. ඒතර 198ම මැරෙනකොටත් ෆැක්ටරි ෆ්‍රෙෂ්. දේශපාලන නැත්නම් 100%ක්ම ෆැක්ටරි ෆ්‍රෙෂ් කියලා කියනවා. උන් කවදාකවත් මොලෙන් වැඩ ගන්න සෙක්‍රටරිගෙන් තමයි වැඩ ගන්න. ඒ නිසා බ්‍රේන් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් ආවොත් එහෙම පොලිටිෂියන් කෙනෙක්ගේ බ්‍රේන් එක ගන්න කියලා කියන කොහොමවත් වැඩ කරන්නේ අපි ගෙන ওই 02ක් විතර වැඩ කරන පොඩ්ඩක් මලකට කාලා තියෙනවා. මේක 100%ක්ම එනවා ධර්ම සාකච්ඡාවක් කරනකොට. ඒ ධර්ම සාකච්ඡාවේදී අපිට තේරෙන පටන් ගන්නවා අපි මේ පණ නලට සම්බන්ධ වෙන්නේ. ඉතින් එදා තිබුණ එකව තමයි අදත් තියෙන්නේ. ඒ නිසා ධර්ම සාකච්ඡාව හරහා අපි අතර තියෙන මතිමතාන්තර තාරාතිරණ නැති වෙලා අපි ඔක්කොම සම්බන්ධ කරගන්නවා සම්බන්ධ වෙනවා ඒක නිකන් කොතනක හෝ ධර්ම පවුලක් එහෙම නැත්නම් අපි එකම ගමනක් යන එක අම්ම කෙනෙක්ගේ දරුවෝ වගේ හැංගීම එන්නෙම බණහන කොටත් වැඩි ධර්ම සාකච්ඡාවක්. ඒක හරි වටිනවා හරි අවශ්‍යයි. තමන්ගේ කාය සාක්ෂිය දීලා ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒක තුන්වෙනි අනුග්‍රහිත විදිහට සඳහන් කරනවා මේ වැඩමුළුවක් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි විචින් සාමූහිකව සහ පුද්ගලිකව උපයසප්පයාගත යුතු අනුග්‍රහ කළ යුතු අංග විදිහට. ඒ තුන සම්පාදනය වුණාට උණයි කියලා නිකං හිතට නිවන් දකින්නේ සමත අනුග්‍රහිතය කියලා සමත භාවනා කරන්න. සමත භාවනා කියලා කියන්නේ හිත ඒකාග්‍ර කරන එක. හිත ඒකෝදි භාවයටපත් කරන එක. නන්නත්තර වෙන හිත එක අරමුණක තබා ගැනීම හැකියාව. නිකන් හරියට පිටියක් මැද පත්තු කර පහන් දැල්ලක්. එහෙන් මෙහෙන් එන හරස්සුලන් නිසා වැඩි වෙණී කියන මිසක කවදාකවත් ඉහළටපත් වෙන්නේ නැහැ. ආන්නේව නලියන පහන් දැල්ලකට චිමිනියක් දැම්මොත් ඒතර පහන් දැල්ල කෙලින්ම උඩට විතරපත් වෙනවා. අන්නේ වගේ මේ සතර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් නැත්තම් කියලා කියනවා. අපි ඒක හැදුවා නිකන් අතර පුරා දුවන තුරා තුරා පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වේ සතියක් නැත්තම් කියලා. ඒකෙන් දවස් හතක් තමයි සතිය තමයි. නමුත් මේ අපි උගන්වන සතියත් ඒකට බැලන. සතිය තියෙනවනම් ওই දඟලපාන හිත තැම්පත් කරතේ. ඒ තැම්පත් කිරීමේ කටයුත්තට අපි කියනවා සමතානුග්‍රහිතය කියලා. ඊට පස්සේ එනවා විපස්සනානුග්‍රහිතය. විපස්සනානුග්‍රහිතය කියලා කියන්නේ මේ තැම්පත් කර ගැනීම සඳහා අපි යම් අරමුණක් පාවිච්චි කරනවා නම් යම් ඉරියව්වක් පාවිච්චි කරනවා නම් ඒ අරමුණට ඒ ඉරියව්වට ගරු කරලා සුරේක දාගෙන අරසා කරන වෙනුවට ඒ බලාන ඉන්න අරමුණම විවේචනාත්මකව වල්නවා කාලානුරූපේව කොහොමද විපරිණාමයටපත් වෙන්නේ ඒ බලාන ඉන්න අරමුණත් අපි ගත්තොත් ආනපානයි අපි ගත්තොත් පිළිම හැකිලිම අපි ගත්තොත් වම දකුණ ඒකත් දුකක් බව තේරුම් ගන්න උත්සාහ කරනවා අපි මේ හිත ඒකෝදි කරගන්න හිත ඒකාග්‍ර කරගන්න ගත්ත අරමුණත් නিত্য සුඛ සුභ ආත්ම නෙවෙයි ඒකත් අනිත්‍යයට ලක් වෙනවා අවසානයේ ඒකත් දුකක් කියන ඒක ඒ ඒ තමන්ගේ අරමුණට හිතේ කවුදි කරගන්න ගත්ත අරමුණ දුකක් බව තේරුම් ගන්නති එකම ජනතාව බෞද්ධ ජනතාව විතරයි බෞද්ධයර කද්දාකත් ඒක තේරුම් ගන්න බෑ තේරුම් ගන්න ලෑස්තිත් නෑ. අපි කතෝලික කෙනෙකුට කියලා දුන්නොත් එහෙනම් මෙන්න මේකයි භාවනාව මෙන්න මේක ගන්න බෙන්ච්මාක් එකට විතරයි රෙෆරන්ස් පොයින්ට් එකට විතරයි ඕක පස්සේ අයින් කරන්න වෙනවා කියලා ඒක එයාට පිළි අරගන්න පුළුවන්. බෞද්ධයර කවදාවත් බෑ. මම මේකට තරහ වෙන්න එපා. අපි බලම පුළුවන් හරිය ඉදිරියට ගන්න අපි මේ බලහන් හිත එකතු කරන්න ගන්න ආනාපාන යත් වෙනස් වෙන සුළුයි, ගෙවෙන සුළුයි, ක්ෂය වෙන සුළුයි. ඒ වෙනස් වීම දැකීම විපස්සනාව කියනවා. ඒක දුකක් බව තේරුම් ගැනීම මේ ත්‍රිලක්ෂණයේ මැද දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒක ආණ්ඩු මට්ටු කරන්න බෑ, පාලනය කරන්න බෑ. ඒකේ හැටි එහෙම තමයි. ඒ මට වෙච්චි අමලියක් කරදරයක් අටියාදුවක් නෙවෙයි බල අපි මෙතෙන්ට යනකම් උදව් කරපු අරමුණක් අපිට අතාරින්න වෙනවා. හරියට රීටිපයින උස්කේනා ඉහළම තැනදී රීට විසි කරන්න එපායි. ඉහළම තැනදී රීට විසි කෙරුවේ නැත්නම් එයා ජයග්‍රහී වෙන්නේ නැහැ. ඒතෙන්දී රීට බදාගත්තොත් මම මෙතෙන්දකන් ඉඩ යන්න උදව් කරපු රීට කියලා කවදාකවත් එයා පැතර පයින් බෑ. ඉතින් මේක තමයි බෞද්ධයාද ඉර වෙලා තියෙන තැන. එයා අර උඩ යන්න හේතු වෙච්ච දේ අල්ල බදා ගන්නවා. ඒක හේතු කරන ඊට වැඩි උඩට යන්න ඒකම ගැම්මට දීලා අල්ලනවා කියන එක ආර්ය ලෝකේ විතරක් තියෙන ධර්මයක්. මේ ගිහි ලෝකේ Taman ඉහළට යන්න හේතු වෙච්ච දේ අල්ලපදා. අල්ලපදාගත් එකත් අහුවෙනවා. ඉතින් අපි බලමු විසි කරන්න පුළුවන් වේද කියලා උත්සාහ කරමු. ඒනට වුණු දිහා බලනකොට නම් වෙන්නේ බදාගෙන ඉන්න ගතියක් තමයි. ඒ තමන් අල්ලගත්ත දේවල්, උපයාගත්ත දේවල් බදාගෙන ඉන්නවා අම්මා මුත්තා කිව්වත් අරින්නේ නැහැ කියලා. ඉතින් අපි පොඩි එකට රටනක් කරලා බලන්න වෙනවා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිත කියලා මේ පහම එන්න ඕනේ. පහම આવොත් විතරයි අපි දැන් ඉන්නේ වැරදි දෘෂ්ටියක නැත්නම් අංග සම්පූර්ණ නැති දෘෂ්ටියක. දැන් ඉන්නේ චපල භාවයක. දැන් තියෙන්නේ වංක භාවයක් කියන එක තේරුම් ගන්න ඔය කාරණා පහම අවශ්‍යයි. ඒක නිසා අපි වැඩමුළුව පටන් ගන්නකොට ඒ අනුග්‍රහිත පහ සහිත අනුග්‍රහිත සූත්‍රය මතක් කරන හැබැයි ඒක නෙමෙයි අපේ ධර්ම දේශනාවලියේ මාතෘකාව. මේක අර පිටිය සකස් කර ගැනීමක් මේ කරන්නේ අපි ඉදිරියට අනෙවෙයිදී මේ මාතෘකා කෙරුවේ පුරුදු පරිදි පසුගිය වැඩමුළු 54ක විතර වගේ ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ දීඝනිකාය කියන්නේ දීර්ඝ සූත්‍ර සහිත පොතේ අවසාන සූත්‍රයේ වාසිය. නමුත් ඒක ਸਰුවඥ දේශිත සූත්‍රයක් විදියට නෙවෙයි සඳහන් වෙලා තියෙන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කරන ලද සංග්‍රහ කෘතියක් විදියට. ඒ නිසා ඒකට කියන්නේ ශ්‍රාවක භාෂිත කියලා. මේ ශාස්ත්‍රීය භාෂිත නෙවෙයි. නමුත් ඒකට ඒක පිළිගන්න මට්ටමටපත් වීම සඳහා සරුවචනාංශේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ධර්ම භාණ්ඩාගාරික කියලා ගෞරව නාමයක් දීලා තිබ්බා. ඒ නිසා මහා සාරිපුත්‍ර සාංශයට අයිතියක් තියෙනවා. සරුවචනාංශ ඉන්න කාලෙම මේක සංග්‍රහ කරපු නිසා මේක ථේරවාද ශාසනයේ පස්සේ ආපු ආචාර්යවරු මේක ත්‍රිපිටකයේම කොටසක් විදිහට බාරගත්තා. ශ්‍රාවක භාෂිතයක් වුණත් මේක ත්‍රිපිටකයට ඇතුල් කරලා තියෙනවා සාරිපුත්‍ර සාංශ විසින් දේශනා කරලා ලද්දා. ඒකේ සුවිශේෂ ලක්ෂණ වගේකුත් තියෙනවා. ඒ මොකද මේ 45 වසක් සරුවචන් වහන්සේ දවසකට පැය 18ක් විතර දිගටම ධර්ම දූත සේවයේ කටයුතු වලට ගියා එක්කෙනෙක් සෝවාන් කරන්න ගව් ගණන් පයින් ගිහිල්ලා තියෙනවා. සරුවචන්සේ කිසිම දාශක වාහනයක ගිය කතාවක්, සිරපදයක් පාවිච්චි කරපු කතාවක්, කුඩයක් කුසලපු කතාවක් කිසිම දැනක සඳහන් නැහැ. ගිහිල්ලා තියෙන්නේ මේ පයින් තමයි ගිහිල්ලා තියෙන්නේ. දෙපා සතෙක් විසින් කරන ලද කකුල් දෙකෙන් කරන අද උසස්ම සේවාව කරලා ඒ කෙරුවට ඒක දිහා බලාන තොරතුරු එකතු කිරීමේ ගෞරවය අපි ආනන්ද මහ ස්වාමීන් වහන්සේ එකතු කරනවා මේ වොයිස් රෙකෝඩර් එකක් කරන වැඩේ කරා. රෙකෝඩින් වැඩේ කරගත්තා. මේ වොයිස් රෙකෝඩර් එඩිට් කරන්න එපා. එඩිට් කරන්න ඉස්සෙල්ලා. ඒක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක කරලා තියෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් ਸਰවචනාසිර මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ හැම තැනම කියපු ධර්ම කාරණා විනය කාරණා එකතු කරමු කියලා විනය කාරණාවලදී ਸਰවචනාංශය ඇත්තටම ඒකට ඉඩ තියලා නැහැ ඒක එකතු කිරීමේ කටයුත්ත ਸਰවඥ කෘත්‍යයක් කරුණුත් ਸਰවඥ කෘත්‍යයක් කියලා මෙතනදී ਸਰවචනාංශගෙන් අනියම් අවසරයක් ලබා ගත්ත බව පේන තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ නිසා උන්වහන්සේ ਸਰවචනාංශට කලින් පිරුණම් පානවා වගේ මේ අද අපි ඉන්න කටකද දැකලා තියෙන අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඉස්සරහට එනවා ජනතාවක්. ඒක කියන විනීය ජනතාව කියලා. ඒ අයට මේ කරුණු මේ සම්පූර්ණ දේහේ එහෙම පිටින් හම්බ වෙන්නේ එක්ක හම්බ වෙන්නේ ඇට සැකිල්ල විතරයි. ඒ නිසා ගරා වැඩිච්ච ගොඩ නැගිල්ලක් හම්බ වෙයි. එහෙම නැත්නම් ගරා වැඩිච්ච ගොඩ නැගිල්ලක පාදම හම්බ වෙයි. හම්බුණාට පස්සේ කොහොමද මේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්නේ නැත්නම් මේකේ හැඩය කොහොමද කියලා බලාගන්න කියලා දැන් ඔය පොසින් එකක් හම්බෙච්චාම ඒ ඇට කෑල්ල බලලා ඒ සතා කවුද කොච්චර දිගපල්ලද කියලා ගණන් ක්‍රමයකින් කියනවනේ ඒ වගේ දැන් අපි ළඟට එනකොට අවුරුදු 2600 කට පස්සේ අපිට හම්බෙලා තියෙන්නේ එහෙම මෙංගිය කැලී ටිකක්. ඒ කැලී ටික සම්පූර්ණ දේහය කොහොම හිටින්නද කියලා දැන ගැනීම සඳහා අත්‍යන්ත කොටස් අපි කියනවා අස්තිපංජරිය වගේ ඇටසැකිල්ල වගේ කොටස් ਸਰවචනාංශේ එකතු කරා ਸਰවචනාංශේ මේ කාර්යපත්‍ය සාංශේ එකතු කරා ਸਰවචනාංශේ ඉන්න කාලේ. ඒ කරව ප්‍රයත්නයේ සංගීති සූත්‍රයේ සඳහන්. සංගීති සූත්‍රය කියන්නේ මේ දසුත්ත සූත්‍රයේ උඩින් තියෙන සූත්‍රය. ඒක 33 මේක 37. ඒකෙදී ਸਰවචනාංශේ එක සූත්‍රයකදී එක කාරණාවක් සඳහන් කරපු වෙලාවල් වලට සූත්‍ර ටික ඔක්කොම එකේ පොතට දාලා සම්පූර්ණ පෙළ ගැසලා තියෙනවා මේ එකේ කරුණු. ඊට පස්සේ එක සූත්‍රයක් දේශනා කරනකොට කාරණා දෙකක් කතා කරපු අවස්ථාව. එක සූත්‍රයේ කරුණු තුනක් කතා කරපු අවස්ථාව වශයෙන් 1 2 3 4 විදිහට 11 දක්වා පොත් ටිකකට එකතු කරලා ඒක එහෙමම ස්ථාපිත කරලා තියෙන බව පේන තියෙනවා සංගායන වෙන්නේ ඉස්සල්ලා. ඉතින් ඒක කශ්‍යප මහ රහතන් වහන්සේ ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ යවුවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු ලදාර සැකිල්ල කොයි කියලා. එතකොට ආනන්ද සාංශය ඉදිරිපත් කරා ඉස්සරහදී මේ වගේ ධර්ම සංගායනාවක් ආවොත් ඒ ධර්ම සංගායනාවේ පිටුම්පත තමයි මේ හදලා තියෙන්නේ. මොකද සර්වඥාන්සේ න්යාය වෙනකොට සාරිපුත්‍ර සාංශේ න්යාය වෙනකොට කවුරුවක්වත් ඉන්න කාලේ පිටුම්පත් කරලත් නැහැ. ආන්නේ අඩුපාඩු නැති කිරීමට ඒ සංගීති සූත්‍රය ඇත්තටම ඒකෙන් තමයි ධර්ම සංගායනාවේ හැඩේ ඉස්සලාම ලෝකෙට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රසව කරේ. නමුත් ඒකේ තොරතුරු එකතු කරුවා මිස ඒ තොරතුරු ගොනු වෙලා නැහැ යොමුක් නැහැ. මේ දසුත්‍ර සූත්‍රේ පටන් ගන්නකොට සාරිපුත්‍ර ස්වාමීන් ඒකට විශේෂ වරයක් දෙනවා දසුත්තරම් පවක්කාමි පත්තුං සනිබ්බාන පත්‍යා කියලා මේ කරුණු ඔක්කොම එකතු කරලා නිවන් මාර්ග ප්‍රතිපදාවට ගැලපෙන විදිහට අනුපූර්වක මේකට කොට ගැසීමක් තමයි අර සංගීති සූත්‍රයට වඩා මේක ව්‍යාකරණ අනුකූලව හදලා නිකන් හරියට ගාථා පද බන්ධනයක් වගේ කවියක් ලියනවා වගේ හරි ගස්සලා තියෙනවා. මේක සලකා බලපු අපි ඔය හිටපු කේන්ජයිතිලක වගේ ප්‍රඥාව කතා කරලා තියෙන මේ තමයි ඉස්ලාම වතාවට මනුස්ස මනසක් දැනුම ප්‍රස්ථාර කරපු අවස්ථාව. අනික හැම තැනකම දැනුම තියෙනවා. නමුත් ඒ දැනුමේ කිසි ගුණයක් නැහැ. පිසිගේ බලාමල්ල වගේ දේවල් එකතු වෙලා තියෙනවා දැනට අපේ ඔළුව වගේ. අපි ළඟ තියෙන ගොඩාක් දැනුම. හැබැයි මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ වගේ අතපය කපා ගන්න එක විතරයි අපි දන්නේ අපේ දැනුම. අපේ දැනුම කිසිම එල්ලයකට යොමු වෙලා නැහැ. දිශාගත වෙලා නැහැ. මහා මේකට කියන්නේ මේ අවිදිත එහෙම නැත්නම් ගොනු වෙලා නැති අපේ දැනුම කාණ්ඩම් කැලක තියෙන අංශු ටික වගේ. සමාවෙන්න යකඩ කැලක තියෙන අංශු වගේ. ඔකේ එක පැත්තටම කාණ්ඩම් කැලක අතුල්ලපුවාම ඒක යකඩේ කාණ්ඩම් වෙච්චාම අර බරමයි නමුත් ඒක උතුරට හැරෙන ගතියක් තියෙනවා. කාණ්ඩම් වෙච්ච ගමන් ඕන යකඩයක් උතුරට හැරෙන ගතියක් තියෙනවා. ඒ නිසා දැනුම ගොනු වුණාට පස්සේ විමුක්තියටම තමයි යන්නේ. ඒ ගොනුව වෙන කිසිම ආගමකට දකින්න බෑ. ඒ ව්‍යාකරණය ඒක නිසා සාරිපුත්‍ර සාංශ ගාව තිබිලා තියෙන මේ පළවෙනි පන්තිය දැනුමක් නෙවෙයි දැනුම පිළිබඳ දැනුමක්. එපිස්ටමොලොජි කියලා කියනවා නැත්නම් දැන ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඒ දැනුම ගොනු මානව මනසක සුවිශේෂී වූ පරිණාම අවස්ථාව. සාරිපුත්‍ර සාංශ තමයි ඒක ලකුණක් කියලා අපවත් උනේ. ඒක නිසා යක්කඩිය පඤ්ඤාරාම වගේ ස්වාමීන් වහන්සේලා සාරිපුත්‍ර සාංශගේ ඒ ඒ සූත්‍ර සාකච්ඡා කළා කියනවා. මට අසීමිත ශක්තියක් ශක්තියක් තියෙනවා තමයි බුදුහාමුදුරෝ කෙරෙහි. ඒ නිසා මම බුදුහාමුදුරන්ට මල් වට්ටිය පූජා කරනකොට ඒ ආසනයේම පැත්තක මලක් තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නොහිටියානම් අද මේ භික්ෂු පරපුර නැහැ. මේ වගේ ඥාන ප්‍රස්ථානයක් නැහැ. ඒ තරම්ම දුක් විඳලා තියෙනවා. සරුවචාන්සේ පුදුමාකාර වැඩ වගකී දුර දීලා තියෙනවා. කද්දාකත් බෑ කියලා. බෑ කියන්නේ නෙවෙයිනේ පාරමිතා පුරලා ගිහිල්ලා අග්‍ර ශ්‍රාවක බාටපත් උනේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා කරපු වැඩ දිහා බලනකොට මේ ලෝකේ දැන්න තියෙන මේ Nobel Prize, මැග්සේසේ සම්මාන අනම්මනම් කියනවා. සාරිපුත්‍ර සාසර බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්න වටිනේ. Nobel නෙවෙයි. දැන් අපි මේ අර අර කීයක් අපි මේ නම්බු රාම ලබාගෙන මේ මුකුන්ද වගේ පැහෙන්න හැදුවට මෙවදී ආ බලනකොට ඒවා නිකන් මහා මේරු පර්වත වගේ දැනුම් සම්භාර. ඉතින් අපි ඒවා නැවත අද වෙනකොට හසුරුවන්නේ ඉදා ඉඳලා මෙදා දක්වා ආපු ඒ પરම්පරාව නැත්තම් ඒ තේරවාදී પરම්පරාව පණ එපා කියලා නෙමෙයි කරක්කේ. ඒ පණ එපයි කියලා රැක්කයි කියලා කෙනෙක් රත්තරන් පත්ති වල දාලා යකඩ තීපුක දාලා ලොක් කරන එක නෙවෙයි. ඒකට ජීවිතේම දීලා සුතානුගායිතය, සාකච්ඡානුගායිතය, සීලානුගායිතය, සමතනුගායිතය, විපස්සනානුගායිතය කරලා ඒක බීගෙන ඒ ධර්ම කොටස බීගෙන යමක් දෙනකොට දෙන්නේ කාරණා විතරක් නෙවෙයි ඒක දිශාගත කරලා දෙන්නේ. අවිජිතව තියෙන දැනුම සංවිධිත කරලා දිශාගත කරලා දෙන. අද්ද තියෙන කිසිම දැනුමක් මේ ලෝකේ එහෙම නැත්නම් මේ භෞතික ඥාන කිසිම දෙයක දිශාගත වීමක් නැහැ. තියෙනවා නම් තියෙන්නේ කාමේ විතරයි. මේ අද තියෙන දැනුම සියල්ලම කාමයට පහඳින දෙයක්. මානව වශයෙන් මානවය වශයෙන් මේ අධ්‍යාපන ජීවිතත් එක්ක අවුරුදු 200ක් පස්සට ගියා. මොකෙන්ද පස්සට ගියේ? බයලජ්‍ය දෙකේ. හදන්න බැරි තැනට අද ගිහිල්ලා තියෙනවා. අද ඒක බටහිර ලෝකේ බලාපොරොත්තු තියන්න බැරි තරම්. තරුණ ජනතාවකට බලාපොරොත්තු තියන්න බෑ. මොකද යන ගැම්ම හැටියට හරවන්න බැරි තරම් ගැම්මක් ගිහිල්ලා තියෙනවා. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න සද්දා මේ බයලජ්‍ය අඩු වෙනවා. ඒක කවුරුවක්වත් පරිශන කරන්නෙත් නෑ. ඒවට PhD කරන්නෙත් නෑ. මොකද කෙරුවොත් එහෙම තමන්ගේ වැප්පක නිවැල හපාගත්ත වෙනවා බොක්කේ ඉඳදී. ගොඩේ ඉන්න හම්බෙන්නේ. චෝණ කෙනෙකුට අහන්න පුළුවන් උඹලව ලබාගත්ත දේවල් වලින් උඹලට කොහෙද වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? ආනසික ආතතියයි අසහනයි. පුළුවන් ද මානසික අසහනයට ආතතියට උත්තරයක් හොයන්න. ඔය ක්‍රමයට කද්දාකවත් නෑ. ඒ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුතරම් පවක්කාමි කියලා මේ දසුත්තර සූත්‍රයේ දේශනා කරන දේවල් වල එකක් තව එකකට ධර්ම પરම්පරාවක් විදිහට තුඩු දීලා යොමු වෙලා එnde ende ende ende ende ගැම්ම වැඩි කරගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ තාම ආධුනික පන්තියේ. අපි ඉන්නේ තාම ආධිකම්මිකයන් වශයෙන්. හැබැයි අපි දිශාගත වෙලා තියෙනවා. දන්න දිශාවකට මොකද ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් සාතිකරණ ලද්දේ. ඒ නිසා අපිට මේ ආධුනික පන්තියේ හිටියයි කියලා කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද ආධුනික පන්තියේ ඉන්නවයි කියලා කියන්නේ ලෝක විශ්යෙන් අනිත් පැත්තට ලා. එහෙම නැත්නම් මේ ලෞකික දැනුමෙන් අපි අනිත් පැත්තට. ඒ කියන්නේ ඒක අයින් කරලා නෙමෙයි. අපි දන්නවා ඒක කවම කවදාකවත් හිතසුව පිණිස මානවයාගේ හෝ පරිසරය හෝ මගේ හෝ අත්තු කුසලෙ පිණිස නැහැ. ඉතින් උගදෙනෙක් අධ්‍යාපනය ලැබුණ නැති කට්ටිය හිතනවා අයියෝ මේ එහෙම වෙන්නේ කොහොමද අපිට අධ්‍යාපනය ලැබුණා අපි මෙදී උසස් සත්‍යයක් ලැබෙනවා නේද? ඒ නිසා අධ්‍යාපනයේ ලැබෙන තාක් අපි පුදුමාකාර විදිහට ඒකට ගති බානක් ගති භාවයක් තියෙනවා. ඒ නිසා ඔක්කොටම අධ්‍යාපනය දෙන්න ඕනේ. හැබැයි මතක තියෙන්න ඕනේ මේක මේ පිස්සෙක් අතට අහුවෙච්ච දැලිපියක් නැත්නම් වඳුරෙක් අතට අහුවෙච්ච දැලිපියක් මිස කිසිසේත් පාවිච්චය පිළිබඳ තැකීමක් නැති හසුරවන්න දන්නේ නැති අමන පිරිසකට ලැබිලා තියෙනවා. ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ මේක මුත්තටම කැපෙන කෙටේරියක් දීලා තියෙන පිස්සෙක් අත. ඒක එහෙට මෙහෙට වනවනවා මොනවා වේද කියන්නේ. එවැනි පරිසරයක එවැනි එවැනි දේ එවැනි පිරිසක් පිස්සෝ ටිකක් මේ ලෝකේ පාලනය කරද්දී මෙවැනි ධර්ම තියෙන එක ගැන පොඩ්ඩක් හිතන්න. ආරස්ස වෙලා තියෙන එක. කද්දාකත් මේ අපි වගේ මිනිස්සුන්ගේ ශක්ති නිවීමෙව්වා පුදුමාකාර අධිමානසික ශක්තිය වලින් කොහොම හරි අරස වෙලා තියෙනවා. අපිටත් ඉඳලා හිටලා වෙලාවක හිතෙනවා මේකට පොඩ්ඩක් පුළුව දාලා බැලුවොත් හොඳයි. මේක පොඩ්ඩක් අත කාලා බැලුවොත් හොඳයි කියලා. එහෙම හිතෙන ප්‍රදේශයේ 100ට එකක්වත් නැහැ ලෝකේ. තාමත් ඉන්නේ 99%ක්ම අර පැත්තටම හැරිලා පට්ටියට හිටව බැල්ලියක් පිටිපස්ස යන බල්ලුවා. මරාගෙන මේ පැත්ත යනවා. ඒ නිසා අපිත් හුඟක් වෙලාවට එහෙම ඇති කමන්නේ නැහැ. අපිට අඩුවන්නේ ඉඳලා හිටලා හරියි. අපි හිතනවානේ මේ නෛර්යානික සද්ධර්මය කියන එක නිකන් කණින් අහලා විතරක් නෙවෙයි. මේක පොඩ්ඩක් තර්කයට දාලා බලලා විතරක් නෙවෙයි මේක පොඩ්ඩක් අත්දකලා බලන්න ඕනේ කියලා. ඒකම ඒ අත්දකලා බලන්න ඕනේ කියන එකමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් මට තියෙන්නේ මට කියන්න හිතෙනවා. නිවන ලැබීමේ තියෙන අමාරුම කොටස තමයි මේ පැත්තට හැරෙන්නේ. එහෙම නැත්නම් පටන් ගන්න. ඊට පස්සේ ඊටු ටික කොහොමද කසිද්ධ වෙනවා? කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ ඒ දිහාට ගියාට පස්සේ රැල්ලට අහුවෙනවා. අපිට තියෙන්නේ කොහොමද එල්ලිලා ඉන්න එක විතරයි. තව හුඟදෙනේ කිතරන්නේ පටන් ගන්නකොට වැඩි ගොඩාක් ගැඹුරු සමීකරණ දිග සූත්‍ර කටපාඩම් කරනවා පහු වෙනකොට එන්නේ එන්නේ එන්නේ අමාරුයි කියලා කැළම නැත. ආරම්භයේදී අපි දන්නවනම් මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒක සුද්ධ වෙන්න සුද්ධ වෙන්න මේක ඕපනයික ධර්මයක්. එන්නේ එන්නේ උපනයනය කරනවා. එන්නේ එන්නේ එන්නේ ඔය හොඳ දේෙන් වඩා හොඳ දේට පුරුෂයන්ගේ සත්පුරුෂයන්ට ධර්මයෙන් සද්ධර්මයට එන්නේ එන්නේ යොමු කරනවා අපි නිතරම බලාගෙන ඉන්න ඕනේ සතත අභ්‍යාස නිතර අභ්‍යාස කරන්න. ඒ කරපු දේ දිගට කරන්න කරනකොට ඒකාන්තයෙන් ඉදිරියට යනවා. ඒක එන්නේ එන්නේ අමාරු වෙන දෙයක් නම් නොදකින් ඔබතන් නොදොන. ඒක මේ ජීන ජීවිතේ අමාරුම දේවල්. තව එකක් ඔළුවේ දා ගන්න ඕනේ. තවත් අමාරු වෙන්නේ. එහෙම එකක් නෑ. එහෙම වෙලා තියෙනවා නම් කවුරු හරි වලිගය හපාගෙන ඉන්නේ කියලා හිතාගන්න. අල්ලලා තියෙන වැරදි තැන. ඒකවට කනවා. මේක හරි පාට දැමනම් පටන් ගත්ත වෙලාවෙ ඉඳලම තේරෙන්න පටන් ගන්නවා මේක කිසිම තැනක බාධාවක් නැහැ. මේක කිසිම තැනක හැල හැප්පීමක් නැහැ ඉදිරියට යනවා. ඒ නිසා අපි නිතරම පටන් ගන්න ඕනේ ආරම්භය පුළුවාතරම් පිළිසිදුව නිහතමානීව ඍජු ආරම්භයක් කරන් දෙනවනම් ඒක දිගටම ඉදිරියට යනවා. ඒක මම අධ්‍යක්ෂක පොදේ තමයි ඒ වෙනකොට පැටලිලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේක හරි පාට දාගන්න දන්නවනම් එතන ඉඳලා අත්දැකීම් එන්නේ එකතු වෙන්න පටන් ගන්නවා. ඒ පොඩි ළමයින්ට වගේ පටන් ගන්නකොටම පාදම දාලා දුන්නොත් ඒක ඉතින් අහන්න දෙයක් නෑ ඉදිරියට යන. ඒක නිසා අපි මේ ගම්බීරත්වයේ දේශනා කරයි කියලා මතක් කරගත්තයි කියලා අපිට මේ වැරදිච්ච දේවල් වෙන වෙන දේවල් අදාහගත් එක කවදාකවත් පාඩුවට හිටින්නේ නෑ. මොකද මේ අපි කතා කරන්න හදන ධර්ම ඉතාමත්ම බලවත්. කොයි වෙලාවකෝ ඒකට මුළු හදින්ම කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ මේක අකාලිකවම එතන එතනම එතන එතනම Tamanට අසහානී අඩුවීම අතින් ආතති අඩුවීම අතින් දරතපදලා අඩුවීම අතින් Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ වර්ධනයක් පේන පටන් ගන්නවා. ඒක තවත් ඉතින් ටිකක් කැපිලා පේන පටන් අර ගන්නවා. සත් ධර්මයේ වැඩිපුර ඇසීමෙන් සහ සත්පුරුෂයන්ට ලං කරලා දෙනවා. එන්නේ එන්නේ ලං කරලා. ඒතර පාරත් එන්නේ එන්නේ පහසුකමක් එන්න පටන් අර ගන්නවා. අන්න එවැනි ප්‍රතිපදාවකට එවැනි ප්‍රතිපත්තියකට යෙදලා ඉන්නකොට උපදවාගත යුතු ධර්ම අටක් අපි මේ වැඩමුළුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු. කතමේ අට ධම්මා උපාදේ තබ්බා. භවනා කරන යෝගාවචරෙක් විසින් දැනගෙන උපයාගත යුතු ධර්ම අටක් තියෙනවා. ඒ ධර්ම අට සරුවත්ඥාන්සේ යම් තැනකදී කාට හරි දේශනා කරපු එකක් සාරිපුත්‍ර ස්වාමීන්සේ ලස්සන්ට වගුවක් දාලා උපදවාගත යුතු ධර්මයට කියන කොටුවේ මේ ටික දාලා තියෙනවා. අතර මේක අනුරුද්ධ සූත්‍රයේ දේශනා කරලා තිබුණා අපි එක දවසක් ධනදීන් වල දික්කරා ඒක දේශනා කරන්නේ මහා පුරුෂ විතක්ක විදියට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට සරුවත්ඥාන්සේ ගන්දුනා. ඒකම මෙතෙන්ට උපටලා දක්වනවා. ඛතමේ අට ධම්මා උපාදේ තබ්බා ඒ ප්‍රශ්නේ සරුවචනාංශේ තමන් ඉදිරි ඉදිරිපත් වෙච්ච පරිසින් අහනවා පිරිසින් අවට පස්සේ උත්තර බලාපොරොත්තු නෙවෙයි අහන්නේ අද මේ කියලා දෙන්න හදන්නේ උපදවාගත ධර්මයටයි කියන එක ඊට පස්සේ හාරිපුත්‍ර සාංශය දෙනවා සාමූහික ගොනු කරපු උත්තරේ අට මහා පුරුෂ විතක්ක කියලා. මිනිස්සෙක්ගේ තුල උපදවාගත්තේ නැත්නම් අයාලේ යන අනාචාරයේ යෙදෙන විතක්ක 8ක් තියෙනවා. ඒ විතක්කාට දැනගෙන හරි පාට දාගන්න ඕනේ. එහෙම නැත්නම් ශාසනයක ප්‍රතිපත්තියක ඉදී ගත කරන්නේ නැති වෙනකොට තියෙන අපාගාමී වෙන සංසාරයට බැඳෙන විතක් 8ක් තියෙනවා. අන්නේ විතක් 8 බුදු කෙනෙක් පහර වුණාට පස්සේ ඒ වෙනුවට දෙන සම්මා විතක් 8ක් නැතවට මහා පුරුෂ විතක් 8 කියලා කියනවා. නැත්නම් සත්පුරුෂ විතක් කියන තුන නැත්නම් සද්ධර්ම විතක් අටක් ගැන මේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක මිච්ඡා හෝ සම්මා කියන දෙක උප්පත්තියේදීම අපිට ලැබෙනවා. අතරමඟදී අපිට තියෙන මේ මිච්ඡා එක වෙනුවට සම්මා එක ප්‍රතිස්ථාපනය කරගන්න එක. ඒක නිසා වැදගත්ම දේ තමයි මිච්ඡා විතක්කේ දැනගන්න. දැනට අපි ළඟ තියෙන වැරදිලා තියෙන කාරණාව රෝග නිర్ణය කරගන්නකොට මෙන්න මේක අපි දැනට අපි කරගෙන යන හොඳයි කියලා හිතාන වගේ කරන්නේ. නමුත් ඒක මිච්ඡා. එහෙම නැත්නම් වැරදි. ඒක පටුයි. ඒ වෙනුවට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. සාරිපුත්‍ර සමාජයේ මතක තියලා තියානවා කියලා දෙනවා. ඒ වෙනුවට මිච්ඡා විතක්ක වෙනුවට සම්මා විතක්කේ දාගන්නයි කියලා. ඒ වගේ ප්‍රතිස්ථාපනය කළ යුතු ස්ථාන 8ක් විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. පළවෙනියම සඳහන් කරන්නේ අද අපි දවසට ඉදිරිපත් කරන්නේ අපිච්චත් අපිච්චත්තායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡතාය මේ ධර්මයේ හරියන්නේ මේ ධර්මී කරනකොට ලැබෙන්නේ අල්පේච්ඡ ගතිය. මහිච්ඡතාවයට යෙදුනොත් ඒක ආධර්මී කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ අල්පේච්ඡතාවය සහ මහිච්ඡතාවය අතර කෙලින් ඇඳපු ඉරක් නැහැ. මේක අල්පේච්ඡ මේක මහිච්ඡ කියලා. මේ දෙක අතර තියෙන සාපේක්ෂ වෙනසක් තමයි. අපි දැන් ඉන්න අපි මේ ගත කරන ජීවිතය කොච්චරක් මේ පෘථිවිතලේ රත් වෙන්න හේතු වෙනවද? කොච්චර පරිසර දෝෂයෙන්ද බලපානවද කොච්චරක් චිත්ත දෝෂයෙන්ද බලපානවද කියන එක අපි දන්නවනම් අපිට පුළුවන් වෙයි මෙච්චරම දූෂණය වෙන්නේ නැතු මෙච්චරම රත් වෙන්නේ නැතුව මෙච්චරම චිත්ත දූෂණය වෙන්නේ ඊට වඩා අඩුවෙන් දූෂණය වෙන තැනකට අල්පේච්ඡතාවේ හරහා යන්න පුළුවන් නිසා තමන්ගේ මහිච්ඡතාවේ දන්නවනම් එයාට පුළුවන් වෙයි මේ මහිච්ඡතාව වෙනුවට අල්පේච්ඡතාවයක් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රතිස්ථාපනය කරන ප්‍රතිස්ථාපනය කරන යන්නේ එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපි මේ අල්පේච්ඡතා මහිච්ඡතා කියන මේ මිනුන් දණ්ඩ අරගෙන අනුන් මනින්ට පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එimhe අපරාධය අපි අකුසල් රාශියක් ඇති වෙනවා. ඒක නිසා කෙනෙක් කැමති නම් සාසන බෙදලා කටයුතු කරන්න කෙනෙක් කැමති නම් ප්‍රතිපදාව කියලා කටයුතු කරන්න කෙනෙක් කැමති නම් එන්නේ එන්නේ එන්නේ ක්‍රමෙන් දියුණුවට යන්න එයා දැනගන්න ඕනේ මම කොච්චරක් දේවල් දවසකට ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවද? එහෙම නැත්නම් කොච්චරක් දේවල් සුඛෝපභෝගීතාවයට සහ පාරිභෝගිකත්වයේ විදිහෙන් කරනවද කියලා. ඒකෙදි මේ මේ නවීන විද්‍යාත්මක දියුණුව යටිතල පහසුකම් නිසා අපි මේක ඉතාමත්ම මානව ඉතිහාසයේ කැතම තැනක අදින්නේ. පුදුමාකාර පාරිභෝගිකත්වයකට වැටලා පුදුමාකාර සුඛෝපභෝගී දේවල් වලට වැටිලා එක මිනිස්සෙක් එක කැම වේලක් ගන්නකොට එක මිනිස්සෙක් එක ඇඳුමක් එක ගයක් එක අවුරුද්දක් එක දවසක් ගත කරනකොට විනාශ කරන ප්‍රදේශය ගත්තොත් අපේ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කෑ මුත්තල කාරේ අත්මුතු පරම්පරාවක් විනාශ කරන තර දේවල් අපි අද විනාශ කරනවා. ඒක තමයි අපි මේ දියුණුව කියලා කියන්නේ. ඒක තමයි මේ අහස් කුරට පත්තු කුරට වගේ චෝස් කාලා උඩ යනවා වගේ උඩට ගිහලා ඩෝ කාලා පුපුරනවා වගේ පලිගිට ගිනි තියාගෙන දැන් තියෙනවා. ඉතින් ඵලයන් අම්මා කොහේ යනවද දන්නේ නැහැ. කොච්චර විනාශ වෙනවද දන්නේ නැහැ. මෙතෙක්කල් ලෝකේ කෙලින් තිබුණ හැටිත් දැන් මේ රත් වෙන හැටිත් අපිට හිතාගෙන ඉතින් මම මොකද කරන්නේ කියලා අපිට හිතෙනවා. අපි ඇවිල්ලා ඉතින් පොඩි කෙනෙක් නේ මට කරන්න දෙයක් නැහැ. නැමෙක් කළා හැක්කක් තියෙනවා. කළ යුත්තකුත් තියෙනවා. Taman දවසකට පාවිච්චි කරන දේවල් පරිභෝග වස්තු අපි ගන්නවා. භික්ෂුවකට නම් සිව්පස්සේ කියලා චීවර පින්නපාත සේනාසන ගිලම්පස. තමන් අඳින ඇඳුම වළඳන බත ඉන්න සේනාසනය සහ ගන්න ගිලම්පස ගත්තොත් ගිහියක පැත්තෙන් ඇඳුම් ආහාර නිවාස සහ බෙහෙත් පිළිකර කියලා ගන්න පුළුවන්. මෙවුව වෙනුවෙන් අපි මේ ගත කරන්නේ ඇත්තටම අපේ තාන්න මාන නිලතල පෙන්වන්න පන්ති මේ පවුරු පෙන්වන්නද එහෙම නැත්නම් ඇතරම් පරෝධින සලකලාද කියලා ගත්තොත් හැම කෙනෙකුටම ප්‍රතිපද කරගන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි යෝගාවචන විතරක් නෙමෙයි බෞද්ධයන්ට විතරක් නෙමෙයි කාටත් කරතයි. නමුත් කිසිම දවසක දේශපාලන විවස්ථාවක තියනවාද කියලා බලන්න ඇති කියන්න උගන්නට විවස්ථාවක්. පස් අවුරුදු සැලසුම්, දස අවුරුදු සැලසුම්, මධ්‍යම ව්‍යාපාර ඩිසෙන්ට්‍රලයිස් කරපුවා එකම තැනකවත් කිසිම දවසක දේශපාලන න්‍යාය පත්‍රික ඇති කියනක උගන්වනවාද කියලා බලන්න. ආර්ථික විද්‍යාව උගන්වන මොනම ආර්ථික විශේෂඥයෙක් හරි අරගෙන බලන්න ඇති කියන්න උගන්වනවාද කියලා. සමාජ විශේෂඥයෝ මේ සමාජය හදන්න හදනවා, දියුණු කරන්න හදනවා. නමුත් මේ ඒගොල්ලන්ගේ ඩික්ෂනරි එකේ කිසිම තැනක ඇති ඉනස් කියන එක නැහැ. ඒ මොකද ඉනස් කියන වචනේ දාපු ගමන් මොටිවේෂන් එක නැතිලා යනවා. මට දැන් ඇති කියපු ගමන්ම අර ඉදිරියට යන තල්ලුව නැති වෙනවා. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මොටිවේට් කරනවා. හැම කෙනාම උනන්දු කරනවා. අරක ගනින් මේක ගනින් එහාට ඵලයන් චූන්චෑ මෙහාට ඵලයන් චූන්චෑ සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා දිනව පුදුම ඇදිල්ලක්. ඒක ඉතාමත්ම සෝචනීයයි. අපි අපේ දරුවන්ට පෙන්වන පාඩම. විශේෂයෙන්ම සලකලා බලන්න අපේ දෙම අපි අපිට පෙන්වන පාරත් අපි අපේ දරුවන්ට පෙන්වන පාරත් අතර ගත්තොත් 100%ක්ම වෙනස් වෙලා තියෙනවා. ඒකට නම් නාකියෝ ටික හොඳයි නාකිච්චුන්ට තේරෙනවා මේකයි කියන කතාව. ඉතින් අලුත් පරම්පරාවට ඒක ඒක ටිකක් අඩුයි. මත ඒගොල්ලන්ට බලතේ ඒගොල්ලන්ගේ දෙමාපිය පරම්පරාව. මේ මිනිස්සේ අවුව තපින්න ගලක් අරගෙන ගියොත් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන ගෙනත් තියලා බින්ද ගන්නවා. දැන් වාගේ මේ පරිසරය වෙනස් කරලා ගෙපල කපාගෙන වට්ටම් කරගෙන ඒ කාලේ මොකක්වත් නැහැ පරිසරයට අනුව ගැලපෙන. ඒ සඳහා කරනදී ඒගොල්ලෝ කරන්නේ මේ පොළොව මහී කාන්තාවට කරන ගෞරවයක්. සබහා ධර්මයට කරන ගෞරවය. ඒක ඇනිමේෂන් දාලා ඒක ඉර දෙයන්න වදිනවා, වැස්සට වදිනවා, අකුණු ගන්නට වදිනවා. ඒක ක්‍රමයකට කරු කරගෙන හිටියා. දැන් මේ තාක්ෂණي ආපු ගමන් පරිසර වෙනස් කරන්න උත්සාහ කරනවා. අපි මොකෝ මට්ටම් කරනවා. মাල්ටිනේෂනල් ප්‍රොඩක්ෂන් එකට ලයින් එකට යනවා විනාශ කරන ප්‍රදේශ කොච්චරද කියලා දන්නේ ඇත්තට මේ අතින් බලන්න අපි තුන්වෙනි ලෝකේ රටක ඉපදිච්ච එක ලංකාව වගේ ඉපදිච්ච එක ලොකු ආසනාවක් මොකද අපේ වස්තු තාම විනාශ කරගන්න බැරි වුණා ඇත්තටම ප්‍රභාකරන් නිසා ප්‍රභාකරන් නොහිටියාන පසුගිය අවුරුදු 30 ලංකාවේ ගණ්ඩ දෙයක් ඉතුරු වෙනවා. සිංහ රාජෙත් ඉවරයි. වතුර ටිකක් තිබුණා. ඌ මම හරි ආසයෙන් ඒ අති ප්‍රභා කරනවා. අනිවාර්යයෙන්ම මම මෛත්‍රී කරනවා නටන්න දුන්නේ ඒ ප්‍රභාකරන් හදන හමුදාය කිසි කෙනෙකුට සිගරට් එකක් බොන්න බෑ. කිසි කෙනෙකුට මත්පැන් පාවිච්චි කරන්න බෑ. කිසි කෙනෙකුට කාමීත්‍යාචාරය කරන්න බෑ. පුදුමාකාර දැඩි විනයක් කර ගිහිලා තියෙනවා. මේ පාලනය කරන්න පුළුවන් තුන් දෙනෙක් විතර ඉඳලා තිනවා. ඒගොල්ලෝ නිකන් දෙමළ ත්‍ස්තවාදී නොවන බව තේින්න සෙනග ඉස්සරහා සිගරට් බොනවලු. බීල වගේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි ප්‍රධානම කට්ටිය. අනික කිසිම සමාජිකයෙකුට බීලා නැහැ. ඒක නිසා මේ සිංහල බෞද්ධයන්ට රිදෙන්න මම මේ කියන්නේ. නොතිබුණානම් ඔය ආපු ක්‍රමේ හැටියට අපි කොහෙයි දන්නේ. අල්පේච්ඡතාවය කියන්නේ එහෙම කවුරුත් අපිට බලපෑම් කරලා දෙන එකක් නෙමෙයි. භික්ෂු ජීවිතය ගත්තාම ඒකට පරමාදර්ශයක් බුදුරජාණන්සේ පෙන්ලා දීලා තිනවා. උන්වහන්සේ රජපැටියෙක් රජමාලිගාවෙන් බැලලා ගියේ පල්ලෙහාට ඇටේරියා කොළ කැලේක සිවුරේ ලාගෙන නිදාගෙන පහුවෙන්ද උදේ මිනිස්සෙක් ඇවිල්ලා අහනවා දන්නේ તો කවුද කියලා මේ රාත්‍රියේ සීතලේ සුවසේ නිදාගත්තද කියලා. හොඳට නිදා ගන්න කට්ටිය අතර මාත් කෙනෙක් තමයි කියලා කියනවා. රජමාලිකාවෙන් එළියට ඇවිල්ලා නිකන් මේ ඇටේරියා කැලේක නිදාගන්න. ඒකෙන් ඉවරලා රාජකන්‍යාව දෙපැත්තෙන් සෙමර සලද්දී. රත්තරන් සුදු හඳුන් අබරද්දී රාජභෝජනේ රත්තරන් තලියේ තියලා පූජා කරලා කාපු වළඳපු ඒ රාජකුමාරයා ටිකක් ටිකක් පානේ ගිහිලා පින්ඳ පාත ලැබෙන ටික වළඳලා ඒක බුද්ධ භෝගය කියලා නම් කරගෙන ඒකට උසස් තැනක් දීලා කතා කරා. ඒක රාජකීය પરම්පරාව නෙවෙයි. ඉතින් කියනවා නිකන් අර ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී මතක් කරලා කියනවා සිද්ධා සුද්ධෝදන රජුරෝ මේ තමන්ගේ පුතා මාලිගාවෙන් ගියාට පස්සේ අවුරුදු 7ක් පයින්කාරයෝ 10 දෙනෙක් ඇරියා මේ මිනිස්සයා කොහෙද ඉන්නේ කියලා බලලා අපව එන්න කියන්නේ. ඉතින් යණ යණ එක්කන ඒ ගිහිල්ලා පැවිදි වෙනවා ඉන්නේ නැහැ. ඒ කියන්නේ එහාට පණිවිඩේ ගියාට මෙහෙට පණිවිඩේ ඉන්නේ නැහැ. පස්සේ වැලි කෙලියේ පටන් හිතපු ඒ කාළුදායි ඇමතිවරට කතා කරලා කිව්වා. පුදුමාකාර දුකක් තියෙන මෙහි යසෝදරාව තැවෙනවා. මේ ඉපදිච්ච දරුවට සිංගල් පේරන්ට් ෆැමිලි තාත්තා නැහැ. රජකම දෙන්න කවුරුකුත් නැහැ. ගිහිල්ලා කරුණා කළා කියන්නේ. ඒක යා කිව්ව හැබැයි මම ගියනවා ගියොත් මට පැවිදි වෙන්න අවසර දෙනවනම් මම පණිවිඩය කියන්නම්. ඉතින් සුද්ධෝත රජුරවන්ට සැකයි ඉසලා කටි අවසර ගන්න නැතුව ගිහිල්ලා පැවිදි වුණා. ඒක නිසා අපව ආවේ නැහැ. මෙයා පැවිදෙන්න අවසර අරගෙන ගිහිල්ලා මුද වෙලාව බලලා සරුවචනාංශේ ගාව බණ භාවනා කරලා ඔක්කොම කරලා පැවිද්ද ලබාගෙන කිව්ව අවසරයි මේ මහරජුරෝ බලන්න වෙනකන්. වදින්නේ. 12000ක් ඒ වගේ පැවිද්දොත් එක්ක නිග්‍රෝධාරාමයට ඇවිල්ලා කැලේ ඉන්නවා. මේ වගේ වෙලාවට කියන්නේ ආවේ. දැන් හෙට උදේ කල්පනා කරලා බලව දැන් හෙට උදේ නැගිටිනකොට මේ 12ට টয়ලට්ස් කොහෙද තියෙන්නේ? ටූත් පේස්ට් කවුද දෙන්නේ? දත්බුරුසෝ කවුද දෙන්නේ? පින්නපාත බෙදන්නේ කවුද? එමේ අද ළමයි 17 දෙනෙක් ඇවිල්ලා නටපු නැටිල්ලත් එක බලනකොට 12000ක් එම ආවනම් දැන් අපි හිතන්නේ මෙතන 40ක වැඩසටහන කරනකොට 20ක් විතර එක සැරේ ඇවිල්ලා මටත් එන්න ඕනේ කිව්වනම් අපිට අපිට අපි පත් වෙන අපහසුතාවය ඉන්ෂුරන්ස් තියෙන්න ඕනේ ටොයිලට්ස් තියෙන්න ඕනේ ෆස්ට් ඒඩ් තියෙන ඔක්කොම තියෙන්න eBay දැන් බලන්න 12000ක් ඇවිල්ලා රජ කෙනෙක්ගේ ආරාධනාවකට ඉතින් පාන්දර සරුවචනාංශය බැලුවා කිසි කෙනෙක්ගේ ආරාධනාවක් නැහැ කඳ ටිකක් දෙන්නවා කිසි කෙනෙක්ගේ ආරාධනාවක් නැහැ උණුහතුර ටිකක් දෙන්නවා කිසි කෙනෙක් නැහැ දැහැටි දණ්ඩක් පූජා කරන්න කිසි වැසිකිලි පැසිකිලි මොනවත් නැහැ. කල්පනා කරලා බැලුවා පෙර බුදුරජාණන් වහන්සේලා මොකද්ද කරේ කියලා. පින්න පාත පාත්‍රය ගත්ත ඉස්සර උනා. ඉතින් පිටිපස්සෙන ගෝලයන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ. මහයි කහිඟා කනකොට පන්තිමු තිඟා කන. දැන් හිඟා කකා ගියේ කොහෙටද? රාජමාලිගාව තියෙන වීදියට. වීදියේ යනකොට යසෝදරාව දැක්කට පස්සේ කිනිපත් වුණා. මේ රජ වෙන්න නෑ සාමාන්‍ය ඒක යනකොටත් යුව රජ රජ වෙන්න පුළුවන් රජ නෙවෙයි සක්විත රජ වෙන්න වාසනාව තියෙන මේ රජපැටියෙක් අද මාලිගාව ඉස්සරහ හිඟා කරනවා ගිහිල්ලා මාමණ්ඩිට කිව්වේ අපේ මූණේ දැලි ගන්න ආන් ගිහිල්ලා බාණ්ඩ ශ්‍රීමන්ත්‍ර කවුලේ මොකද්ද වෙන්නේ කියලා සුද්ධෝදන රජුන්ට මේ කියන කතාව හැටියට මේ අගමුල පටලවා ගන්න බැරි වුණා බැලූ බැල්මටම 12000ක් හිඟා කරනවා මාලිගාව ඉස්සරහ උඩට සලුවක් ඇඳ ගන්න බැරුව ගියා රාජලීලාවෙන් නෙවෙයි දුවගෙන ගියේ පාර මැදට ගිහිල්ලා කිව්වා අත් දෙයනේ මේ මොකද්ද කරන වැඩි කිව්වා මහරජා අපි මේ වංශේ පවත්නවා කියලා ඈ මොකද්ද මේ වංශේ පැවැත්ලා අපි ඇවිල්ලා මේ මේ සම්මත මහරජ වංශේ නේද ඕම නෑ නෑ මේක ආර්ය වංශේ ඒක තමයි ආර්ය වංශයේ උසස්ම මේ ප්‍රතිපදාව කියනකොට රජුණගේ චින්තන රටාව 100%ක්ම පෙරළුනේ හිතගෙන උඩට සාලුවක් නැතුව මේ වචනේ ඇහෙනකොට මොකක්ද ආදිවංශ ප්‍රතිපදාව කිසිම රස්සාවක් කවදාකවත් කරන්නේ කවුරු හරි දෙන දෙකේ යපෙන. ඒකේ මොනම විදියකටත් මහිච්ඡතාවයක් එන්න බෑනේ. පාරිභෝගිකත්වයක් එන්න බෑ, මාන්නක්කාරකමක් එන්න බෑ. දුන්න දෙය දුන්න දෙයින් යපෙන ගතිය. ඒ හිතගෙන බණකින් කොට එතනදීම රජු රසවන්නේ. නියතමානිකමේ අල්පේච්ඡතාවයේ ප්‍රායෝගික පාඩම. ඉතින් දැන් කාලේ එහෙම දෙයක් වුණා නම් යසෝදරාව ෂුවර් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් දානවා. බුද්ධෝදන රජුරෝ අද්දෝදන රජු ඇත්තටම ගිහිල්ලා නඩුවක් යන්න කිට්ටුවටම ගියා පෙරකදෝරුවෙක් හිටියේ නෑ ඒ වෙලාවේ. මම එකයි කියන්නේ ස්වාමීන් වහන්සේ මම මේ තාත්තා කෙනෙක් විදියට කියන්නේ මීට පස්සේ දරුවෝ පැවිදි කරන්න එපා තාත්තයින් අහන්න නැතුව කියලා ආ එතකොට කියනවා හා හා හා හා කියලා එතකොට වැඩේ වෙලා ඉවරයි කියන්නේ රාහුල කුමාරයත් ගිහලා නන්ද නන්ද කුමාරයත් ගෙනිලා මහානාම කුමාරයත් පැවිදි කරලා අනුරුද්ධ කුමාරයත් පැවිදිලා ඉවරයි ඉතින් දැන් දැන් බෑ දැන් අපිට කරන්න බෑ දැන් අපි අම්මලා තාත්තලා අවුරුද්දක් පැවිදි කරන්නේ මොකද රජුරු බුදුරජාණන්සේකට අනුමත දුන්නා නැති බුදුරජාණන්සේ කරපු වැඩේ පින්නපු ආදර්ශයේ අද කිසිම බෞද්ධයෙක් ඒ විදිහට දකින්නේ නැහැ බෞද්ධයන්ට මේ ආර්ය ප්‍රතිපදාව ආර්ය මත ප්‍රතිපදාව එහෙම නැත්නම් ඒ පැවිද්ද කරන වැඩේ කරන්න ගියාම নানা ප්‍රකාර වෙන දේවල් තියෙනවා. ඒ දේවල් තබා හිත තැබිය යුතු වෙන දේවල්. ඉතින් ඒ යුව කරලා මෙතෙන් එනකොට ඕන්න ඇහැට පිටලා හොට බිම ඇනිලා මොනක්වත් කරගන්න බෑ. වම තියෙන උඩ දකුණ යන්නේ උතුරු වනකොට වම් පෙනකොට ඕන්න පන්සල් වලට යනවා. ඕන්න භාවනා කරන්න පටන් ගන්නවා. මේ අම්මා එහෙම බනිනවා ඇති හිතෙන් කරන්න දෙන්නේ. ඉතින් අපි හිතමු මේක පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපීදී තරුණ ඔදේ තියේදී જાතියක් වශයෙන් එපා පුළු පුළුවන් කෙනෙකුට අපිච්චත් අපිච්චත්ථයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡතාය කියලා හැම ශිල්පෙම ඉගෙන ගනි හැම ශාස්ත්‍රෙම ඉගෙන ගනි හැම හම්බ කිරීම අංගබරපං හැබැයි පාවිච්චිය දැනගන්න ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න කියලා ඒක කියන්නත් ලැජ්ජයි අද දෙමව්පිය. මොකද දෙමව්පියන්ගේ කෝලම් දකින්නකොට දරුවන්ට පේනවා අම්මලා තාත්තලා හෙළුවෙන් ඉන්නේ කියලා. ඒගොල්ලෝ මුළු ජීවිතේම සැලසුම් කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හැටියට. ඒගොල්ලෝ මුළු ජීවිතේම සැලසුම් කරන ජනමාධ්‍ය පිටිපස්සේ ගිහිල්ලා. ඉතින් දෙමාපියෝ හිතගෙන චූ කරනකොට දරුවෝ දුවදෝ චූ කරනවා. මලෙක් මාතේ කියනවා මේ දුවට කිව්වලු මේ යට මොකක් හරි යාට ඕනේ ඉස්කෝලේ යන දෙයට මේ බ්‍රෑන්ඩ් එක මේ දේ මේක ඕනේ. ඊට පස්සේ කිව්වලු පුතා මම රසාවට ගිහිනකොට මෙච්චර වෙලා යනවා. කිව්ව බඩු ගන්න විදිය නැහැ. ඔලඟ තියෙනවනේ එකක්. ඕක අරන පාවිච්චි කරන්න කිව්වලු. බෑ මට බෑ. අපේ පන්ති ළමයි මට ලැජ්ජා කරනවා. මට ඒක මේක ඕනේ කියලා. ඒකවල කොහෙන්ද හොයන්නේ කියලා ටික වෙලා කරන තාත්තගම ටෙලිෆෝන් එක අරන් ගිහිල්ලා කළා මෙන්න මෙච්චරයි මෙන්න eBay එකේ තියෙනවා මේකට සල්ලි දීපන් හෙට ගෙදෙට්ට එනවා සල්ලි ගන්න. දරුවෝ කියනවා මටවත් තේරෙන්නේ නැතුළු මෙච්චර ඉක්මනට මේ බඩුවක් හොයාගන්න හැටි. ඒ දරුවා දන්නවා. තව තාත්තා කෙනෙක්ට කිව්වට පස්සේ මේමයි මේ ගන්න සල්ලි නෑ පුතා කියලා පර්ස් එක පෙන්නවා. ඒකේ සල්ලි නැල්ලු. ඒකෝ දාර බැංකුව ළඟ තියෙන විත්ති අත ගහපුවම සල්ලි අර තාත්තා සල්ලි එනවනේ. දැන් සල්ලි පාවිච්චි කරන්නේ නෑනේ මට බොරු කියන්න එපයි කියලා. කියන්නේ ඒ දරුවා අපිට වැඩි ඉස්සරහා ඉන්නේ පාරිභෝගිකත්වයේ. ඒ මොකද අපි මේ කරන වැඩේ දාතු හොඳට ආදර්ශ ගන්න. අපි කොයි වෙලාවක හරි තීරණ අරගත්තොත් දෙයක් කරන්න ප්‍රයෝජනෙ සලකලයි කියලා. ප්‍රයෝජනෙ සලකලා කියන වචනේ තමයි ඔය අපිච්චතාවයට දෙන්න තියෙන්නේ. ප්‍රයෝජනෙ සලකලා කරන දේදී අනවශ්‍ය විදියට අත්කිලමතාණියෝගයට යන්න එපා. තමන්න පුළුවන් නම් ධර්මික ලැබෙන දේ පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් ඒක ප්‍රයෝජනෙ පිණිස නැත්නම් මේ රට්ටුන්ට පෙන්නන්න මහාන් තත්ත කමට ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණ නිසා ඒව දෙයක් කරන්න ගියාට පස්සේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් දෙන මිනිස්සු කවදා හරි අපේ හිත සෝබල්ලා දෝව කරන්නේ. අපේ අත්ත කුසල සලකලා කවදාවත් නැහැ. ඒක නිසා මේ අල්පේච්ඡ මහේච්ඡ කියන වචෙන් බලපාන්නේ ඉච්ඡ කියන වචනේ. ඉච්ඡාව කියලා කියන කැමැත්ත. නකෝපනේතම් භික්කවේ ඉච්ඡේ උපත්තබ්බං කියලා බුදුරජාණන්සේ සඳහන් කළා කියලා. මහනි මේ ලෝකේ කිසිම දෙයක් පැතුව පමණින් ලැබෙන්නේ නැහැ. ඒකට පිං ඕනේ ඒකට ක්‍රියාවලියක් ඕනේ. අපි ඔක්කොම නිවන පැතුවට පැතුව පමණින් නිවන ලැබෙන්නේ නැහැ. නිවන තියා මොන දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ක්‍රියාපටිපදාවක් තියෙනවා. ඒ ක්‍රියාපටිපදාවේදී ප්‍රයෝජනයේ සලකලා ප්‍රයෝජන සල්පවන ඉක්මවලා ගිය ගමන් අනිවාර්යම චිත්ත දූෂණය පරිසර දූෂණය කියන එක අහන්නම දෙයක් නෑ. ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනකොට හරි සතුටක් ඇති වෙනවා. අම්මගේ තනින් දරුවා කිරිබොනකොට කිරි කඳුලක්වත් අහක යන්නේ නැහැ. තනේට කිරි කඩතිලානේ කිරිබොන්නේ. එතකොට නාස්තියක් වෙන්නේ කියන්නේ බොක්කෙම්මනේ සම්බන්ධය තියෙන්නේ. දැන් අපි මේ අතරමැදනේ මේ মালටි බිලියන් කම්පැනි කාර්යය ඉන්නේ. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර තනිකර අධිකාරිය අරගත්තා මේ නවීන විද්‍යානුකූල නිෂ්පාදනයත් එක්ක යාන්ත්‍රීකරණයත් එක්ක එයා තමයි තීන්දුව කරන්නේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා. මේ මිනිසා මකරයා. එයා ගාව කවදාකවත් කැවුත්තක් නැහැ කවදාකවත් පයිලජ්ජාවක් නැහැ. මේ 365 දිනෙද කොහොද මුළු ලෝකෙම තියෙන ඔක්කොම විනිශ්චය කරන්නේ. ඒ 365 තමයි තව අවුරුදු 20කට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? කෙල්ලන්ගේ ඇඳුම උතරේ මොකද්ද වෙන්න ඕනේ? අපි කණ්ඩෝනේ මොකද්ද? ගයක් වෙන්න ඕනේ මොකද්ද කියලා ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ. ඒ 360 ගාණෙම කියනවා ඒගොල්ලෝ මනුස්ස ශිෂ්ටාචාර වෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ මොන විදියෙන් හරි තිරසං කරන්න හදනවා. කාම මිත්‍යාචාරය කරවලා, හොරකම් කරවලා, මිනි මරවලා, සා විශාල ව්‍යාපාර වගේක් කරනවා. ඒකලියොල ඒගොල්ලෝ තමයි ට්‍රෙන්ඩ් එක සෙට් කරන්නේ. ඒකට අහු වෙන්නේ ওই ઈચ્છාව තියෙන කෙනා විතරයි. සොක්‍රටිස් ඇතන්ස් නගරේ හරහා ගියාලු. ඉතින් ඒ දවස්වල තිබුණු විශාලම නගරයක්. රෝවේ. එයා ගෝලයට එක නගරේ හරහා ගිහිල්ලා කවුරු කාටි පුදුමාකාර දෙයක් මෙච්චර දේවල් තියෙනවා මට එකක්වත් ඕනකමක් නැහැ නේ කිව්වා. මම මේ නගරේ හරහා ගියා. මට මේ එකකවත් අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මගේ තියෙන පිරිච්ච ගතිය. දැන් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ ගන්නෙ බඩු අවශ්‍යතාවයටද? බිල කියනකොට අපි දන්නේ මොනවද ගත්තේ කියලා ගෙදර ඇවිල්ලා බලනකොට ඇයි ගත්තේ කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් අපි අපි හරවලා ඉවරයි. දුවලා ඉවරයි. ඉතින් මොකද හේතුව අපිට මේ සතියක් එහෙම නැත්නම් මේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන ගතියක් එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුට වෙනවා කියන එක සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන කියන එක ලදයම් සිවුරකින් සතුට වෙනවා කියන එක ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාචවන්නවාදී ලදයම් සිවුරක ಗುಣ කතා කිරීම සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන ලදයම් පිණ්ඩපාතකින් සතුට වෙන ගතිය ලදයම් පිණ්ඩපාතකින් සතුට වීමේ ಗುಣ කතා කරන ගතිය ලදයම් සේනාසනයකින් මේ ලඟුම් පොලකින් සතුට වෙන ගතිය ලදයම් සේනාසනයකින් සතුට ಗುಣ කතා කරන ගතිය මේ තුන නැත්තම් කවදාකවත් එයාට අධි කුසලයේ තේරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. යම් වෙලාවක කාට හරි ලද දෙයින් සතුටු වීම දන්නේ නැති කෙනාට හැමදාම ලාමක කුසලෙ ලොකු වෙලා පේනවා අධි කුසලෙ පුංචි වෙලා පේනවා. නැට මන් දන්නේ නින්දයයිද කියලා කට්ටියට මේව කතා කරනකොට. ඒ මොකද බුදුජානනාංශකේ මාරසේනා පෙන්වනකොට කාමාතේ පටමා වෙනවා. ඒක අපි දන්න දෙන්නේ. කාමයේ තමයි ප්‍රථම මාර්ගය දෙක ဒုတိ ය අරති උච්චති අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම කියලා හැකි අධි කුසලයේ තියේදී ලාමක කුසලයේ කරන අධි සීලයේ තියේදී සාමාන්‍ය සිල්ලර කුසලයක් කරගෙන ෂේප් වෙලා ඉන්නවා පංචිල්ම බැන්නා හතරකින් බැරිද කියලා අහනවා පාම තියෙන්න ඕනද මේ අටසිල් ගන්නකොට රැයට පොඩ්ඩක් කෑවට කමක් නැද්ද ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඒක වෙනුවට පණේපා කියලා යනව වෙනුවට අධිකුසලිනට ලාමක කුසල් කරනවා. ඒකට හේතුව මොකද? ප්‍රත්‍යක්‍රියේ ඇති කිජු භාවය. ඒ නිසා අපි කොච්චර භාවනා කළත් හත් දවසේ සති භාවනාව කෙරුවත් සති භාවනාව තියා ගමනක් නැහැ. සිව්පස්සේ කෙරේ පිළිහිටන ආකාරය පිළිබඳ වෙනසක් වෙලා නැත්තම්. යම් කිසි කෙනෙක්ගේ යම් ආකාරයක තමයි පාවිච්චි කරන දේවල් පිළිබඳ අපිච්චතාවය මතුණා නම් ඒ කෙනාට නෙවෙයි වටේ ඉන්න කටියට තේරෙනවා. මේ මනුස්සයා ඉන්නේ ඉන්නේ ඉන්නේ කැපකිරීමක් කරනවා. කැපකිරීමක් කරන කියන්නේ ධම සතු දෙය දන් දෙන එකත් කැපකිරීමක් තමයි. නමුත් Taman පාවිච්චි කරන ප්‍රදේශය අඩු කරලා ඒක වෙන කෙනෙකුට හරි පාවිච්චිට පිණිස දීලා Taman ඇති කියන්න ඉගෙන ගන්න ගැතිය එනවනම් ඒක තමයි මේ අද තියෙන නවීන තාක්ෂණයේ ලෝකේ රත් කරන එකට පරිසර දූෂණය කරන තියෙන එකට උත්තරේ. ඒක කටක් කරලා කියන්න බෑ කිසිම දේශපාලනඥයෙක්. කිසිම ආර්ථික විශේෂඥයෙක් කිසිම සමාජ විශේෂඥයෙක් නෝ ਸਰවඥාන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපිච්චත්තායන් දමෝ නායන් දමෝ දුප්පන් මහිච්ඡස්ස කියලා මේ ඉච්ඡ කියන වචනේ. තෘෂ්ණාවටම දෙන දෙයක් ඒක නිසා අපි යම් විදියකට මේ ජීවිතයේ සන්තෝෂයක් ඇති කරගන්න තුව මැරුණොත් ඒ ඌන භාවය අතෘප්තිකර භාවයම ඊගාවාත්මය කරන්නේ. ඒක නිසා ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ කිය. මේ ලෝකේ හැමදාම ඌන කතියක් තියෙනවා අඩුවක් තියෙනවා. අතිත්තෝ අතෘප්ති කරගතියක් තියෙනවා. මුන් ලෝකේ හැමදාම කාමයට පහඳිනවා. ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ. අපි සීමාන්තිකව දඟලනවා. අපි දන්නවනම් මේ ඇහිදල් කුඩේට පුරවන්න හදන්නේ කියලා. එතකොට අපිට පේන අපේ ජීවිතයේ එන්නේ එන්නේ එන්නේ තාම දේවල් ආසාවල් වැඩි වෙලා ඉච්ඡා වැඩි වෙලා කටයුතු කරනවා නම් අපි ඇසුරු කරන්නේ එහෙම මකරයෝ එහෙම පෙරේතයෝ එහෙම කාපිරියෝ නම් ඉතින් මොන භාවනාවකින් කොට ගන්නේ ඒකට ඒ පරිසරයත් හැදෙන්න ඕනේ. හැදිලා ඉස්සරහට යනකොට තමයි තේරෙනවා අපි නොදැක්කට එහෙම නැත්නම් භාවනා නොකරන කට්ටිය නොදැක්කට එහෙම simple living high thinking කියන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිස හොඳ විශාල තාන්නමාන නිලතට දරුවට තාමත්ම නිහතමානීව කිසිම වෙලාවක ඒව පාවිච්චි කරන්නේ නැතුව කොහොම සරලව මේ මනුස්ස ලෝකේ දිව්‍යාංගනාවන් దేవතාවෝ වගේ මනුස්ස జాතියක් ඉන්නවා. අපිට කවදාකවත් හම්බෙන්නේ අපි මේ කෑදරන් පිටිපස්ස යන තාක්කල්. මට අවුරුදු 26 දී මේ සතිය හම්බ වෙන වෙලාවේදී එකම ලෝකෙ විතරයි තිබුණේ ඉඳුරම් පිනම විතරයි. මයි ළඟ තිබුණ දේවල් මම පුංචි කවිවල ලියලා තිබුණා ඒ කාලේ. ඒ විශ්වවිද්‍යාලයට යෑම නිසා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සුරංගනා කුමාරියක් මට ලැබියෝ. ඒ තමයි බලාගෙන යන අයිඩල් එක. හොඳ රසාවක් කරලා අනේ කිසිම අඩුපාඩුවක් නැති ලපනමවන් සඳ වගේ කෙල්ලෙක්. අපි නැවෙනකම් බලා ඉනවා ඊගා බැච් එකේ එනකොට ගිහිල්ලා බලනවා මේ කොයි එකද තෝරන්නේ දෙවෙනි අවුරුද්දේදී සතිය ඉදිරිපත් වුණාට පස්සේ මම ගොඩක් හැපිච්ච බව ඇත්ත. අපුණාට පස්සේ ධම්මික හඳුරෝ මට කතා කරලා කිව්වා මට උඹට කියන්න තේරෙන්නේ නැහැ මොකද මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ඒ සංස ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. අපි මෙතන එකතු වෙලා බදාදට සූත්‍රය සාකච්ඡා කරනවා. ඉරිදාට පැයක් වාඩි වෙනවා. කැමැති නම් වරෙක්. මං ගියාට පස්සේ විශ්වවිද්‍යාලේ හොඳම ක්‍රීම් එක කිසිම දවසක බෞද්ධ වැඩක් කරන්නේ අන්තිම සරල ජීවිතයක් ගත කරන්නේ කවුරු හරි කෙනෙක් ගෙනලා දේශනයක් පවත්වනවා අත්දකපු දෙයක්. අනිත් දවසේ කට්ටිය එකතු වෙලා පැයක් භාවනා කරනවා කාටවත් කවුරුතු ගන්නෑ. මොනම මොනම ගැන්නිලක්වත් මොනක්වත් නැහැ භාවනාව. ඉතින් මමත් ගිහිලා පැය ගණන් භාවනා කරනවා මොකද්ද කරන්නේ මොනවත්ක්වත් දන්නේ නැහැ. ඒ වුණාට මට පුදුම නිකන් දේව සභාවකට ගියා වගේ අර ඉඳගෙන ඉන්නකොට ඒ පිරිසත් එක්ක ඉඳගෙන ඉන්නකොට පුදුමාකාර ආකර්ෂණයක් මට එන්න පටන් අරගත්තා. එතකොට ඒ කියන්නේ නිචිපතාම මම මේ පැය දෙකේ ගෙදර නෑ. පයින් යන දුර. මුංච මගේ පුතා ඇවිල්ලා තිබුණා දවසක් ඇවිල්ලා කොහොම පොඩි අයිය කියලා. අම්මා කිව්වලු මෙහෙම හැමදාම බදාදටයි ඉරිදටයි යනවා කොහේ යනවත් දන්නේ නෑ. අම්මා දන්නේ ඇත්තටම දන්නේ. ඊපස්සේ ඒ අයියා ඒ මල්ලි කතාවලු නැන්දම්ම දන්නේ ලොකුවම දන්නේ මේ දවස්වල JVP කියලා එකක් තියෙනවා. පන්ති වගේක් පවත්වනවා. පන්ති පහට ගියොත් නම් කෙලින්ම උසාවිය. සා පොඩ්ඩක් අහලා බලන්න. ඉතින් අම්මපත් එක්ක කන්න දීලා මයින් ඇහුවා. මේ උඹලගේ වැඩ ගැන අතු කියන්න යන්නේ නැහැ මේ කොහෙද උඹ යන්නේ? මම අම්මට මොකටේ? එයාම ඊට පස්සේ කාබ ඊට පස්සේ ආයෙත් දවසක් කතා කරලා මෙන්න මෙන්න JVP කියලා එකක් අම්මට තේරෙන්නේ නැහැ මේ JVP කියන්නේ මොකද්ද? චේගුවේලා කියලා ඒ දවස්වල කිව්වේ. චීකුවර පන්ති වගේක් තියනවලු. මොකක් තියෙන්න පුළුවන්. ඉතින් මොකද ප්‍රශ්න කියලා. නෑ උඹ ඒකටත් දන්නේ යන්නේ. මම කෝයක ජනතා විමුක්තියක්. මේක මගේ විමුක්ති පන්තියක්. අම්මට මොනවත් තේරෙන්නේ නැහැ. මම කව අම්මටම එකක් කියන්නේ. કોઈ දන්නේ නැති ශේෂක අත තියන්න යන්න එපා. මම ගියයි කියලා මොනව කරන්නේ? ජීවිපී ගියම නෑ නෑ මට උඹලගේ වට අපරත් වෙන්න බෑ. මං කියන්නේ මට නංගි පුතා ඇවිල්ලා කිව්වා යන්න එපා. යන්න එපා කියන්නේ නෙමෙයි. මෙහෙම භයානක තැනක් තියෙනවා. නමුත් ඒ එතන හිටියේ නෑ 10 දෙනෙක්වත්. ඒ 10 දෙනාගේ ජීවිත දිහා බලනකොට මට තේරෙනවා මම යන්න හදන ඉහළම තැන ප්‍රොෆෙසර්ස්ලා. විලත් හරි සිම්පල් බිම වාඩි වෙලා වන භාවනා කරන මම දන්නේ මොකද්ද භාවනා කරන. අවුරුදු 3ක් මම දිගටම ගියා. ඊට පස්සේ ධම්මික හමුදුර අසුනාට පස්සේ මට එක්කෙනෙක් මගේ ධම්මලා පස්සේ කිව්වා ආ කොහොමද කියලා මම කියලා කතා කරා. ඊට පස්සේ මම කිව්වා මං ආයෙ ඉන්නේ පන්තියට. අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ අර මාංශයේ ඇස් දෙක උඩ ගියා. දෙස්මංග ඇයි කියලා. අපේ මේ අවුරුදු තුන ඇතුළත වැඩිම ප්‍රයෝජන හම්බෙලා තියෙන ඔයාට ඔයා තමයි තරුණම එක්කනා. අනේ කොහොම හරි එන්නේ කිව්වා මම කොහොමද දන්නේ කියලා නෑ අපිට තේරෙනවා කිව්වා මේකට තියෙන ආකර්ෂණය නිසා කොච්චර ප්‍රයෝජන ගන්නවද කියලා. ඒගොල්ල අතර තිබුණ යට අදහස කිසිම වෙලාවක බෞද්ධ කියා ගත්තොත් නොමකට තමයි යොමු කරන්නේ. නිසා බුදුරජාණන්සේගේ ප්‍රධානම පණිවිඩය අල්පේච්ඡ වීම සඳහා සත්‍යමත් වෙන්න කාටවත් කියන්න බෑ. එච්චර ලස්සන පණිවිඩයක් මට මට හම්බුනේ නෑ. ඒකට මට තේරෙන මේ මිනිස්සුයි අල්පේච්ඡ වීම නිසා මට නෑදෑය වුණාට මගේ භාෂාව වුණාට ඒගොල්ලෝ දෙන පණිවිඩයේ මට තිබිච්ච මේ sannivedana වෙන ගතිය ඒක ජම්ම ගතියක්ද ඥානගත දෙයක්ද කර්මයක්ද කියන්න මට දන්නේ නෑ. නිසා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න අල්පේච්ච කෙනෙක්. ඒක වෙන්නේ නැත්තම් එහෙනම් මේ භාවනා කරන එකෙන් එච්චර නිකන් ගලක් උඩ වැපිරුවා වගේ ඇට කොච්චර හොඳ බීජ වුණත් සරු පොලොවක නෙවෙයි නම් වැටෙන්නේ හැදෙන්නේ. ඒ අනුව Tamanටත් තේරෙන්න ඕනේ එnde end end end ටික ටික ටික ටික මේ ඉච්ඡ මේ කැමැත්ත මේ ආශාව මේ කෙලෝරක් නැති ආශාව ඕන කෙනෙක් අහනවන ඕන දෙයක් දෙන්න ඒක වෙනම දෙයක්. නමුත් Taman දැනගන්න ඕනේ ප්‍රයෝජනෙ සලකලා දෙයක් පාවිච්චි කරනවා මිස ඕනකට වැඩිය සැලසුම් කරන්න යන්න එපා. ඒ අපේ තියෙන තුච්ච ගතිය තමයි ওই মালටිනේෂනල් කම්පැනි අපිව හුරකන්නේ. අපිට සොක්‍රටිස්ට වගේ කියන්න පුළුවන් නම් මම මේක හරහා ගියා මට මොනම දෙයක්වත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා එහෙනම් අපිට මොන ඇඩ්වර්ටයිස්මන්ට් එකකින්වත් අපිට හරියන්නේ නැහැ. මේ ඉච්ඡ කියන වචනය අල්පේච්ඡ මහේච්ඡ කියන වගේ අනිච්ච කියන පදයට ඇතුළට ගිහිල්ලා තියෙනවා. අපි අනිච්ච කියන පදේ දාන්නේ නিত্য නෑ කියන එකටත් අනිත්‍ය කියනවනේ. අනිච්ච දුක්ඛ අනාත්තම් කියන එක. මේ ඉච්ඡ කියන පදයටත් න ඉච්ඡති. ඉච්ඡ කියන්නේ කැමැත්ත කැමැති නේකට බර නැගෙන්නේ අනිච්ච කියලා. එතකොට අයන්න නියන්න ඡයන්න බැදී මහ ප්‍රාණ ඡයන්න එන්නේ. අපි සාමාන්‍ය ලියන අනිච්ච ලියන අයන්න නියන්න ඡයන්න බැදී ඡයන්න. ඉතින් මේ මේ දෙකේ වෙනස අනිච්ච අනිච්ච කියන පද දෙකේ වෙනස තේරුම් ගන්න බැරුව අපේ අටුවාව දෙකටම සමාන අර්ථ දෙන්න පටන් ගත්තා. ඉරිමානන්ද සූත්‍රයේම කවුරු හරි කියවලා තියෙනවා නම් දස සංඥාවල අනිච්ච සංඥා ඉනි පටන් ගන්න. අනිච්ච සංඥා, අසුව සංඥා, අනත්ත් සංඥා, ආදීනව සංඥා ඊට පස්සේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා ආයසරයක් එනවා. පළවෙනියෙන් තියෙන්නේ අනිච්ච සංඥා. ඊට පස්සේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා ඉක්කුත් තියෙනවා. එචාර චෙකස්ලෝගෙන් හාමුදුර කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ওই දෙකම එකේ තියෙන බෑනේ දෙපාරක් එන්න ඕනේ නෑනේ මේ පස්සේ තියෙන්නේ අනිච්චා. ඉච්ඡාව නැතිකම. පළවෙනියෙන් තියෙන්නේ නිට්ටය නෑ කියන එක. පස්සේ මම දන්න හාමුදුරු තුන් හතර දෙනෙක් ගියාම ඒගොල්ලෝ තේරවාදී හාමුදුරු කියනවා අටුවාවේ තියෙන්නේ දෙකම එක පදේ කියලා. බුරුම හාමුදුර කෙනෙක් මට කතා කරලා කිව්වා නෑ බුරුමේ අර්ථකථනේ දීලා තියෙන ඔතන තියෙන ඉච්ඡාව. නিত্য කියන වචන නෙවෙයි ඉච්ඡ කියන පදයෙන් හැදිච්ච අනිච්ච පදය ඒ නිසා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියන එකේ ඒකේ සඳහන් කර තියෙන යේ ලෝකේ උපයෝපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා අනිච්ච සංඥා කියන තියෙන්නේ පංච උපාදානස්කන්ධේ අනිච්ච භාවය මේ මේ පදයේ ගත්තොත් මේ සියලු සංස්කාරයන් විශේෂයි ઈચ્છාවක් කැමැත්තක් නැති ගතිය කියන එක බැලුවොත් බුදුජානකගේ ධර්ම ඉතාම ගැඹුරු තැනක් පේන්න පටන් අර ගන්නවා මොකද ඉස්සල්ලාම දාසේ සරුවච්චන් වහන්සේ සංස්කාරයන් පිළිබඳ මේ ઈચ્છාව නැති බව දැනගත්තට පස්සේ තමයි පළවෙනි උදාන ගාතාව කිව්වේ. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං අහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මම මේ ගේ හදන වඩුව හොයාගෙන අනේක ಜಾති සංසාරේ මං ඇවිද්ද මට වැඩුව හම්බුනේ නැහැ. මම දැනගන්නකොට ගේ හදලා ඉවරයි. මට හැම වෙලාවෙම හම්බුනේ හදපු ගයක්. ඊට පස්සේ බුදුරජාණන්සේ බුද්ධත්වයේ විස්තර කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබිසං ගාකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. ගහකාරං දිට්ඨෝසි මම දැක්ක ගේ හදන එක. පුණ ගේ යන්න කාසි උඹ දැනගනි ඊට පස්සේ බාච්චිට ගෙවල් හදපන් මට ගෙවල් හදන්න එන්න එපා. සබ්බාතේ පාසුකා භග්ගා ඒ ඔක්කොම කැණි මඩල පරාලම විනාශ කරා විසංඛාරගතං චිත්තං මගේ හිතේ සංස්කාර නැහැ සකස් කිරීම නැහැ ඒක තමයි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා අනිච්චා සංඥා කියලා කියන්නේ. ඒක නිසා මේ අල්පේච්ඡතාවයේ මහේච්ඡතාවයේ අතරමැද අපි පාලනයට ලක් කරන්නේ නැත්නම් අපි ප්‍රතිපදාවට ලක් කරන්නේ එහෙම නැත්නම් අපි මොනිටර් කරන්නේ අපේ සංස්කාර. තමන් දවසකට චේතනාපූර්වකව සචේතනිකව සසංඛාරිකව මොනවද කරන්නේ? මේ සසංකාරික සචේතනික කරන දේවල් අතර සිද්ධ වෙන දේවල් රාශියකුත් අපේ තියෙනවා. අපේ ජීවිතය අපේ ජීවිතේ පවත්වනට මෙටබොලික් කරි අපේ හෘද වස්තුව ගැහෙනවා දත් ඇවෙනවා ඉසකේ වැවෙන වෙක්කටක චේතන අවශ්‍ය කරන්නේ ඒවා මේ ජීවන යාත්‍රාව මේ දේ පවතින අතර ඒක උත්කෘෂ්ඨ සේවයක් ඒ කොච්චරද කියනවනම් දේව භක්තින් කියනවා ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. ওই දත්තිස් දෙක මැද දිව තියෙන එක හැපෙන්නේ නැතුව පොඩි දෙල්ලවන්නේ ඒව ඉන්ටෙලිජන්ට් ඩිසයින්. මොකද මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක අතර මම හිතාමතා කරන කියන හිතන තුනක් තියෙනවනේ. සචේතනිකව සවිඥානිකව කියලා කියන්නේ ඒවට බුද්ධජානන්සේ අபிසංකාර අபிසංචේතනා කියලා කියනවා. මේ අපි මේ තියෙන දේවල් තව හොඳකරන අපි සැලසුම් හදනවානේ. අපි ඒ සඳහා ක්‍රියාවත් වෙනවා. අපි වචන කතා කරනවා. අපි හිතනවා. මේ මේ හිතන දේවල් මම හරහා නැත්නම් මම උසස් වීමට කරන දෙයක් මෙතනදී. මාන්නෙන් කරන දෙයක් තියෙන මෙතන තෘෂ්ණාවෙන් කරන දෙයක් තියෙන. ඉතින් කවදා හරි යෝගාවචරයා මේ මුළු යෝග කර්මෙම යෙදිලා තියෙන්නේ Taman හිතාමතා කරන දේවල් පිළිබඳව පොත්බීමක් කරන්නයි මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙද්දී මම කොච්චරක් ඒකෙන් සතුටු වෙන්නේ නැතුව අලුත් දේවල් හදන්න හදනවද සැලසුම් හදනවද වැරදිච්ච දේවල් ගැන කතා කරනවද කියන මේ සංස්කාර පිළිබඳව මූලික අවබෝධයක් ඇති කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා එව්වා තිබුණොත් ඒ කියන්නේ මේ සංස්කාර තිබුණොත් සංස්කාර නැතුව ගත කරන ජීවිතය අතර ජීවිත දෙක ගත්තොත් මහා පුදුමාකාර හාස්‍යයක් තියෙනවා ඒක ලියලා තිබුණා පියදස්සිය හාමුදුරුවෝ මේ සමාජ පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අපේ හැම චේතනාවක්ම මේ ස්වභාවික ගලනේ එහෙ මෙහෙ කරනවා. ඒ නිසා මේ යන දෙයට යන්නදල්ලා මේ ස්වභාවයත් අනුව ජීවත් වෙනකොට මේ පෘථිවිතලේ රත් වෙන්න දෙයක් නැහැ. පරිසර දූෂණය වෙන්න දෙයක් නැහැ. පෘථිවිතලේ දූෂණය වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි වැද්දෝ ජීවත් වෙන්නේ. අන්ට ගැදරස්. සතෙක් කවුන මරාගත්ත කෑවා ඉච්චරයි. සතු වවාගෙන කෑවේ නැහැ. අලයක් හම්බෙලා හාරගෙන කෑව මිසක වවාගෙන කෑවේ නැහැ. ඒ වගේම උන් හිටපු දනක කිසිම දනක පිටියක අනම්මන ලියලා ගිහිල්ලත් නැහැ. අපේ උන් ගිය පාරේ ගන්ධස්තරනේ යන්නේ යන තැන ගඳ ගහලා තමයි යන්නේ. කිසිම සංස්කාරයක් නැහැ. යන්න පටන් ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක අපිට කියන්නකොට නම් පේන්නේ අපි නිකන් ආය වනතර වෙන්න හදනවා නිකන් කොහොම නතර කරන්න හදනවයි කියලා. එහෙම එකක් පේන්නත් තියෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කියනවා භාවනා කරන්න යනකොට අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා මොකටේ මේ කැලේට යන්නේ කියන්නේ වනචර වෙයල්ලා වනචාරී වෙන්නේ නැතුව ওই ශිෂ්ටාචාරය උතෙන් යන්න බෑ. ඒකට කියන අබිනිෂ්ක්‍මණය කියලා. අපි දවස් 7කටවත් අඩු ගානේ ගෙවල් දොරෙන් අයින් වෙලා මේ කවුරු හරි හදලා තියෙන දේක ගත කරනවායි කියලා කියන අර ඉච්ඡාව පිළිබඳ පොඩි සංකේතයක් දෙනවා. සංකේතයක් දීලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැද්දක බුදියන්න ජීවත් වෙනවා කිව්වම බුදු කෙනෙක් නොවුණා අපිට පේන්නේ මේකේ ඉල්ලාගෙන කරන පරිප්පුවක් නැත්නම් මිත්‍යා මේ අත්ති කිලමතාංගයක්. අපේ ගෙවල් වල මිනිස්සුත් අපිට පණියි. බුදු කෙනෙක් ආදර්ශයේ පිහිටලා කිව්වා මේක හැමෝටම කරන්න බෑ. ඔක්කොම සැප සම්පත්තියේදී අපි ස්වභාවයට යනවා නැවත. අඩු ගානේ පරිේශන මට්ටමට. ගිහිල්ලා බලනවා පරිසරයේ ස්වභාවික මට්ටමේ ඉන්නකොට මනසට ආතතියක් එන්නේ අසහනයක් එන්නේ. එහෙමත් එන කට්ටියක් ඉන්නවා මොකද ඒගොල්ලන්ට සුඛෝපභෝගී දේවල් තියෙන ආසාව සහ ශරීර ආසාව නිසා. නමුත් මේ ස්වභාවික කැලීක ජීවත් වෙනකොට තියෙන ආතතිය නැති ගතිය, අසහනෙ නැති ගතිය ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පරීක්ෂණ කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඇර මේකේ කිව්වේ සර් බේඩන් පවල් සාමි විතරයි ඒ තමයි ස්කවුටින් අපි අදින්නේ ස්කවුටින් කැම්ප් එකේ ඒකෙදි කියන්නේ මොකද්ද be diligent අප්‍රමාද වෙන්න ස්කවුස්ලට උගන්වන්නේ නැහැ. බුදුරජාණන් තියෙන්නේ අප්‍රමාද ධර්මය. මේ දෙක විතරයි මම දකින්නේ මේ ලෝකේ තියෙන සමාන්තරගතව යන පරිසරයට අනුව ජීවත් වෙලා ලද්ද දෙයින් හදාගෙන ඊයක් නැත්තම් ඇඳක් නැත්තම් ලී කැලක් කරන කපාගෙන ඇඳක් වගේ හදාගෙන වැඩ ගන්න. ගියක් නැත්තම් කුඩාරම් හදාගත් ගත කරා. ඒ ගත කරන ජීවිතේට පූර්ණ ජීවිතයක් කියලා අපිට දැන් අපේ අවශ්‍ය පහසුකම් ටික නැති වෙනකොට අපි නිකන් ඇල් ගැඩවිල්ලේ කාන්තාර කෙරියට ඇදලා දැම්මා වගේ මැරලා යනවා. මොකද අර සුකෝභෝගී දේවල් වලට අපි ඒ තරම් බැඳිලා. බෙන්ස් කම්පැනි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා. ඊට පස්සේ මේ මේ මේ උෂ්ණත්වය අඩුපාඩු නැයි කියලා දික්කසාද වෙන්න ඕන දෙයක් නැහැ. දැන් දෙන්න යනකොට කාර් එකේ මෙයාට 26 ටෙම්පරේචර් ගෙනියන්න පුළුවන් මෙයාට 24 ගෙනියන්න පුළුවන්. දැන් දෙන්න එකම දේ අර 26 මෙයා 24 කියලා. ඔක වෙනස් කරන්න ගත්තොත් එහෙම එයා කන්ඩිෂන් මැෂින් එක දෙන්න දික්කසාද වෙනවා. දැන් දික්කසාද වෙන්නේ නැහැ මැෂින් දෙකක් දීලා තිනවා. මෙයා 24 ඉන්නවනම් අරට 26 ඉන්න පුළුවන්. උන්න අපිට බෙන්ස් කොම්පිඩන්ස් හලකන ඇටි. <laughs> අපේ අම්මලා තාත්තලාත් කොහොම හිතනවා. පුදුමාකාර අනුකම්පාවක් නැති. ඉතින් ඒක නිසා ওই කට්ටිය මොන බයිලා කිව්වත් ඔය මොන හැම දැම්මත් ඉච්ඡාව කියන එක අඩු කරගන්න අපි දන්නවනම් ওই කිසියම් දෙයකට අහු වෙන්නේ. හැබැයි ඒක ඉතින් දේශනා ඉවර කරන්නයි මට ඕනලා තියෙන්නේ. එසේ නමුත් කීතයක මේ අනිච්ච නැත්තම් අල්පේච්ච මහේච්ච කියන දේ සමූහයකට කරන්න බෑ මට කරන්න පුළුවන්. කාටවත් පටවන්න යන්න එපා. ඒක මහා අසාධාරණ වැඩක්. මොකද ඒගොල්ලන්ට ඒතන සැපතින් ඒක කරගන්න හරින්න. නමුත් මේ කොච්චර සැප කෙරුවත් අම්මා තාත්තා දුව දරුවා කවුරු කෙරුවත් මට පුළුවන් බුද්ධ ශාසනය කරන්න වෙනදාට වැඩිය ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඍජු තමන්ට ලැබෙන ආනිසංශය තමයි බණ්ඩ භාවනාවට වෙලා විතර වෙනවා. අධි කුසලයට තමන්ගේ හිත නැමිනවා. හිත නැමුණට පස්සේ එන්නේ එන්නේ එන්නේ ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා එවැනි දෙයක තියෙන සාධනීය පැත්ත අපි පිරිසට වැඩිය තේරුම් ගන්න මොනම කෙනෙක්වත් ලෝකේ නැහැ. මොකද අපි සඳහන් ලොකු ආයෝජනයක් කරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි මේ ඉදිරි ටිකත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න තියෙන අපි භාවනාවේදීත් එකම අරමුණක ඉන්න බලනවා නානත්තර අරමුණ වලට යනවා වැඩි. ඒකත් සමාධිය තමයි. එදින්දා වැඩවලදීත් අපි විවිධාකාර රූප බලනවා විවිධාකාර සද්ධාහනවා විවිධාකාර ගන්ධ රස බලනවා වෙනුවට මේ ලැබිච්ච දෙයකින් සතුට වෙන ගතියට යන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ඉදිරි ගමනක් තියෙනවා ආදර්ශයක් ඉතුරු වෙනවා. ඉතින් මේ පිරිසට අනිකුත් සෙසු ලෝක ජනතාවට ඒ ආදර්ශය ලබා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා